හොඳයි ගෞරවනීය ස්වාමීන් වහන්ස අපි එතකොට ලෑස්ති වෙන්නේ අඟහරුවාදා නිවනේීමේ දේශනා මාලාව මුල් කරගෙන පවත්වන සාකච්ඡාව එක්කයි අපි මේ වෙනකොට නිවනේීම දේශනා මාලාවේ 13 වෙනි දේශනේ තමයි ගත කරන්නේ. අද 13 ස්වාමීන් වහන්සේම ඉන්නවද දේශනාව ඉදිරිපත් කරන්න. ඉතින් මම හිතන්නේ අපි ගිය පාර නවත්තුවේ 274 වෙනි පිටුවේ විශේෂයෙන්ම මේ දේශනාව පටන් අරගෙන තියෙන්නේ අතිපූජනීය කටුකුරුන්දේ ඥානන්ද ස්වාමීන් වහන්සේ මූලපරියාය සූත්‍රය සම්බන්ධයෙන් එක්තරා විග්‍රහයක් එහෙම නැත්නම් එක්තරා අන්දමක හැඳින්වීමක් කරන්නයි. මොකද මේ මූලපරියාය සූත්‍රය සෑහෙන්න අපිට ධර්මයේ සම්බන්ධයෙන් හොඳ අත්ලක් සපේනවා. එහෙම නැත්නම් ධර්මයට පිවිසෙන්න හොඳ මාර්ගෝපදේශනයක් සපේනවා. ඒ නිසා මූලපරියාය සූත්‍රය ස්වාමීන් වහන්සේ ඉස්සරහට අරගෙන තිනවා. ඒ වගේමයි මේක අටුවාවේ තරම්ම මේ ගැඹුරින් විස්තර කරපු බවක් තේරෙන්නේ නැහැ. ඒ වෙනුවට එක්තරාන්දමක මේක ගැඹුරුයි. එහෙම නැත්නම් තේරුම් ගන්න අමාරුයි කියලා පොඩ්ඩක් පැත්තකට දාපු ගතියක්. එහෙම නැත්නම් මේ මේකේ විස්තර ටිකක් තේරුම් ගන්න අමාරු හින්දා පස්සේ මේක බලන්නේ කියලා කතා කරන ගතියක් තමයි සාමාන්‍යයෙන් තියෙන්නේ. නමුත් කටුකුරුන් සායන හසේ ඉතින් මේක ඉස්සරහට අරගෙන මේ සූත්‍රයේ තියෙන වැදගත්කම එහෙම නැත්නම් සූත්‍රයේ තියෙන මේ භාෂාවට අදාළව තියෙන එකේ තියෙන වැදගත්කම සෑහෙන්න මතු කරලා පෙන්නනවා. ඒ නිසා එකතකින් බැලුවම කටුකුරු සානාසයේගේ පිහිටෙන් තමයි අපිටත් එතකොට මේක ගැන සෑහෙන්න අවබෝධයක් ඇති වෙන්නේ. මොකද නැත්තම් ඉතින් අපිත් මේවා අමාරුයි කියලා පැත්තකට දානවා නැත්තම් මේවා තේරුම් ගන්න අපහසුයි කියලා පැත්තකට දානවා. නමුත් දැන් කටුකුරු සානාසයේ මේවා අරගෙන ඉදිරිපත් කරන නිසා එක්තරා අන්දමකින් අපිටත් ඒ යම් ආකාරයක දැනුමක් ඇති කරගන්න මේක ගැන යම් වැටහීමක් ඇති කරගන්න සෑහෙන උදව් වෙලා තියෙනවා. ඉතින් එහෙමනම් අපි ගිය පාර මතක් කරගත්තා ඇත්තටම දැන් මේ මූලපරයය සූත්‍රය කියන්නේ අර එක්තරා අන්දමකින් පුජ්‍යලීන් හතර දෙනෙක්ගේ ලෝකය පිළිබඳව කරන දැකීමක්. ඒතර පුජ්‍යලීන් හතර දෙනෙක් බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරනවා. පළවෙනි පුජ්‍යලයා සාමාන්‍ය පෘථග්ජනයා. ඊට පස්සේ දෙවෙනි පුජ්‍යලයා සේක පුජ්‍යලෙක් ඊළඟට තුන්වෙනි පුජ්‍යලයා රහතන් වහන්සේ, හතරවෙනි පුජ්‍යලයා තථාගතයන් වහන්සේ. එතකොට මේ ඉදිරිපත් කරන මේ පුජ්‍යලයන් හතර දෙනා කටුකුරුන් සානාසය මතක් කරනවා. ඇත්තටම හතර දෙනෙක් මෙතන හිටියට තුන් දෙනෙක් වශයෙන් සලකන්න පුළුවන්. මොකද රහතන් වහන්සේගේ තථාගතයන් වහන්සේගේ දර්ශනය ඒකමයි. ඒ නිසා අපිට මෙතෙන්දී තුන් දෙනෙක් විදිහට සැලකුවත් ඒකේ වැරද්දක් අඩුපාඩුවක් වෙන්නේ නැහැ. එහෙනම් පුජ්‍යලින් තුන්දෙනෙක් විදිහට සැලකලා මේක ඉදිරිපත් කරන්න පුළුවන්. ඉතින් මේ විදිහට මේ පුජ්‍යලින් තුන්දෙනෙක් ලෝකයේ දිහා බලන ආකාරය මතක් කරලා දෙනවා නැත්නම් පෙන්ලා දෙනවා උදාහරණ 24ක් මුල් කරගෙන. එතකොට මේ උදාහරණ 24 එහෙම මෙහෙම මෙහෙන් ගන්නකොට නැත්නම් මේ හරියට නිකන් අර සාම්පල් ගන්නවා වගේ හරිය නිකන් නියැදි ගන්නවා වගේ තමයි එක එක තැන් වලින් අරන් තියෙන්නේ. සතර මහා ධාතුන් පැත්තෙන් ගන්න කොටසක් ගන්නවා ඊළඟට රූපාවචර ධ්‍යාන පැත්තෙන් තව කොටසක් ගන්නවා අරූපාවචර ධ්‍යාන පැත්තෙන් තව කොටසක් ගන්නවා. ඔන්න ඔය ආකාරයෙන් මේ ඊළඟට අපේ අත්දැකීම් අනුසාරයෙන් තව කොටස් ගන්නවා. dittama sutamuta කියලා එහෙම. ඉතින් මේ විදිහට එක්තරා අන්දමකින් අපේ මුළු ලෝකයේ දිහාම තියෙන ඒ දැකීම විස්තර කරන්න බුදුරජාන් වහන්සේ මෙතෙන්දී පුජ්‍යලීන් හතර දෙනෙකුත් ඒ හතර දෙනා මේ නියදි එහෙම නැත්නම් සාම්පල් 24 දිහා බලන ආකාරයක් තමයි විස්තර කරන්නේ විග්‍රහ කරන්නේ. ඉතින් අපි ගිය පාර ටිකක් සාකච්ඡා කළේ ඇත්තටම ලොකු සාහන්හන්සේ මතක් කරගත්තේ සේක පුජ්‍යලේක් කොහොමද ලෝකේ දිහා බලන්නේ කියන කාරණාව සම්බන්ධයෙන්ුයි. ඉතින් එතකොට අද එහෙමනම් අපි 274 පිටුවේ දෙවැනි ඡේදයෙන් පටන් ගමු කියලා මම 13 කුටියේ ධම්මසුබන්දු සාමණේර හතර මතක් කරනවා.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 තුන් ආකාර ලෝක දර්ශනයක් හැටියට. එහෙම නැත්නම් පුද්ගලයන් තුන්දෙනෙකුගේ ලෝක දර්ශනයක් හැටියට. ඒ ව්‍යාකරණ රටාවට යටත් වෙන අසෘතවත් ප්‍රවෘත්තජනයන් ඒ ව්‍යාකරණ රටාවෙන් ඒ ග්‍රහණයෙන් මිදීමට උත්සාහ කරන සීක පුද්ගලයාත් එයින් සම්පූර්ණයෙන්ම මිදුන විමුක්ත පුද්ගලයාත් ලෝක දර්ශනයත් මූලපරයය සූත්‍රයේ සඳහන් වුණා. කලින් දවසේ ලයිස්තුම දුන්නා සංකල්ප 24ක්. මේ 24න් අපි විශේෂයෙන් සඳහන් කරන්න ඕනි අපේ මාතෘකාව අනුව නිබ්බාන කියන වචනයකුත් අගට යෙදිලා තියෙනවා. මේ නිබ්බාන කියන වචනේ පිළිබඳවත් ලෝකයා සාමාන්‍යයෙන් එක්තරා විදිහක මඤ්ඤණාවක් ඇති කර ගැනීමට පෙළඹෙනවා. සමහර දාර්ශනිකයින් පවා නිවනෙහි නිවනින් නිවනට ආවම ආදී වශයෙන් නිවන මගේ ඔය ආදී වශයෙන් එක්තරා විදියක ප්‍රපංච මඤ්ඤණා ඇති කරගන්න පෙළඹෙනවා. මක්නිසාද නිවන යම්කිසි පදාර්ථයක් හැටියට ගැනීමෙන් නිවන පිළිබඳවත් පදාර්ථ සංඥාවක් ඇති කර ගන්නවා. අර පටවිය පිළිබඳව වගේ. මේක යුක්ති යුක්තද කියලයි දැන් අපට ඉතින් අපට විසඳන්න වෙන්නේ. මේ නිබ්බාන කියන වචනේ මූලික අර්ථය නිවීමයි. අපි අර අග්ගිවච්ඡකොත්ත සූත්‍ර ආදීදී කලින් අවස්ථාවකත් සාකච්ඡා කරලා තියෙනවා. ඒ අවස්ථාවේ බුදු පියාණන් වහන්සේ නිබ්බාන කියන වචනේ වච්චගත පරිබ්‍රාජකයාට තේරුම් කළේ ගින්නක් නිවීම පිළිබඳ කාරණය අරගෙනයි. නිවි ගියා කිව්වහම කොහේ ගියාද කියලා දන්නේ නැතිව වගේ. ඒ ක්‍රියාපදයයි එතන තියෙන්නේ. නිවීම කියන එක. එතන තියෙනවා. ඒ වගේම නිබ්බුතෝති සංඛං ගච්ඡති. නිවුනේ යන සංඛ්‍යාවට වැටේ. මේ සංඛා කියන වචනය අපි කලින් අවස්ථාවක සඳහන් කළා. සංඛා කියලා යොදන්නේ සංඛා සමඤ්ඤා පඤ්ඤති. ගණන් ගනු ලැබේ කියලා කියන්නේ ව්‍යවහාර කරනු ලැබේ හඳුන්වනු ලැබේ කියන අර්ථයමයි. එතකොට නිවීම කියන එක එක්තරා විදිහක සංඛාවක් සමඤ්ඤාවක් පඤ්ඤත්‍ය. ඒ අග්ගිවච්ඡගත සූත්‍රය අනුව බලනකොට මේ නිබ්බාන කියන වචනය පඤ්ඤත්‍යක් හැටියටයි අපිට ගන්නට වෙන්නේ. නමුත් මේ අටුවාචාරින් වහන්සේ විශේෂයෙන් ඊගෙන සැලකිලිමත් වෙලා මූලපරියාය සූත්‍රයේ අගට සඳහන් වන නිබ්බාණය. අපේ නිබ්බාණය නොවේය අන්‍ය දීර්ථකයන් අතර ප්‍රකට නිබ්බාණයක් මේ සූත්‍රයේ සඳහන් වෙන්නේ කියලා විස්තර කරනවා. මොකද ඒකට හේතුව මේ අපේ නිබ්බාණය බේරගන්න. නමුත් ඒ විවරණය ගැලපෙන්නේ නැහැ. මක්නිසාද සේක පුද්ගලයා කිසිසේත් අන්න තීර්ථකයන්ගේ නිබ්බාණයක් පිළිබඳව මඤ්ඤණාවලින් වැළකී සිටීමට උත්සාහයක් දැරිය යුතු නැහැ. ඒ අන්න තීර්ථකයන්ගේ නිබ්බාණය පිළිබඳ සතුටක් ඇතිවීමෙන් වැළකීමට අවශ්‍ය වෙන්නේ නැහැ. මෙතන තියෙන්නේ මේ අපේ නිබ්බාණය ගැනම තමයි. නමුත් මේ අපේ නිබ්බාණය පිළිබඳව රහතන් වහන්සේලා මොකද සතුටු වෙන්නේ නැත්තේ කියන එක මේ අටුවාචාරින් වහන්සේට තේරුම් ගන්න බැරි වෙන්න ඇති. තථාගතයන් වහන්සේ පිළිබඳව කියන ඒ කොටසේ සඳහන් වෙනවා මෙන්න මෙහෙම. පොඩ්ඩක් හොඳයි. අපි එතෙන්ට යන කලින් එහෙමනම් <clears throat> පොඩ්ඩක් දැන් මේ කොටස් 24න් අන්තිම කොටස තමයි එතකොට දැන් මේ ඉස්සරහට අරන් තියෙන්නේ. නිබ්බාන කියන කොටස. එතකොට කොටස් 24ක් මේකේ තියෙනවා. එතකොට 23ක්ම වෙන වෙන දේවල්, වෙන වෙන සංකල්ප. එතකොට නිවනත්, එතකොට සංකල්පයක් විදිහට සලකලා තමයි දැන් මෙතනදී සාකච්ඡා වෙන්නේ. ඉතින් එතකොට දැන් කෙනෙකුට එකපාරටතර ප්‍රශ්නයක් නැගෙනවා එහෙනම් දැන් මේ නිවන මොකද්ද? එතකොට නිවනේදී සතුට වෙන්න බැරිද? මේ ආදි වශයෙන්. ඉතින් ඒක තමයි දැන් අතර මේ මේ කටුකුරුන් සානාංශේ විස්තර කරගෙන යන්නේ. ඉතින් මේක ගැන ඒ අපිට ඇති වෙන සැකය නැත්නම් අපිට ඇති වෙන සාධාරණ සැකය අටුවාචාරීන් වහන්සේටත් ඇති වුණ බව තමයි මෙතෙන්දී හෙළි වෙන්නේ. මොකද ඒ නිසා උන්වහන්සේ මේ කතා කරන්නේ අපේ නිවන නෙමෙයි. කෙලින්ම මේ වෙන අන්‍ය තීර්ථයකින්ගේ නිවනක් කියලා සම්පූර්ණයෙන්ම වෙන පැත්තකට දාලා තියෙනවා. හැබැයි දැන් කටුකුරුන් සානන්සේ තර්කයක් මතු කරනවා. දැන් එතකොට මේ සේක පුජ්‍යලයා දැන් කතා මේ සම්බන්ධයෙන් කියද්දී කියනවා මාමඤ්ඤි කියලා වචනයක්. එතකොට මේ මඤ්ඤනා කිරීමෙන් වලකින්න කියලා යා නිකන් ඇති කරගන්න එක්තරාන්දමක හික්මීමක්. එහෙම නැත්නම් Tamanටම කරගන්න අවවාදයක් තමයි මේ දිගටම වචන 24 නැත්නම් මේ සංකල්ප 24 සම්බන්ධයෙන්ම තියෙන්නේ. එතකොට නිවන සම්බන්ධයෙන් මාමඤ්ඤි කියලා එතකොට කිව්වොත් සේක පුජ්‍යලයක් මොකද සේක පුජ්‍යලයක් කියලා කියන්නේ අනිවාර්යයෙන්ම එතකොට සෝවාන් අඩුම තරමින් සෝවාන් වෙච්ච තැනැත්තෙක්. එතකොට එයා මේ නිවන සම්බන්ධයෙන් මාමඤ්ඤි කියලා යක් එයාටම යා කියා ගන්නවා නම් එතකොට මේ අපේ නිවන ගැනම තමයි එතකොට කතා කරන්න වෙන්නේ. මොකද සේක පුජ්‍යලයා කියන්නේ නිවන අත්දකපු කෙනෙක්නේ. නිවන අත්දකපු සේක පුජ්‍යලයා එතකොට අනිත් කෙනෙක්ගේ නිවනක් සම්බන්ධයෙන් කතා කරන්න එයා පටලව ගන්න හේතුවක් නැහැ. එයා හොඳටම දන්නවා නිවන කියන්නේ මොකද්ද කියලා. නමුත් ඒක සම්බන්ධයෙන්ුත් මාමඤ්ඤ කියලා තමයි යා යාටම කියාගන්නේ. එතකොට එතනින් අපිට තේරෙනවා දැන් මේ කටුකුරුන් සානාංශ ඉදිරියට ගන්න තර්කය තමයි එහෙමනම් මේ රහතන් වහන්සේලාට අපි දුමු නිවන ප්‍රත්‍යක්ෂ වුණ හින්දා දැන් ඒ ගැන කතා කරන්න දෙයක් නැහැ. නමුත් සේක පුජ්‍යලයා මෙතෙන්දී අර අනිත්ොත් අනිකුත් සංකල්ප 23 වගේම මේ 24 වෙනි සංකල්පය. නිවන ගැනත් එයා මාමඤ්ඤ කියලා එයා ගැන මඤ්ඤණා කරන්න එපාය, මඤ්ඤණා නොකරව කියලා Tamanටම අවවාද කරගන්නවා. ඉතින් එතකොට තේරෙනවා මේ අපේම නිවන ගැන තමයි මේ කතා කරන්න වෙන්නේ කියලා අපි නිකන් සාධාරණත් එක්තරාන්දමින් තා මේ තාර්කිකව හිතා ගන්න පුළුවන්. මොකද මේ සීක පුජ්‍යලට වරදින්න විදිහක් නැහැ. එයා මේ අනුන්ගේ නිවනක් සම්බන්ධයෙන් එහෙම නැත්නම් වෙන <clears throat> අන්‍ය තීර්ථයකින් නිවන සම්බන්ධයෙන් එයාගේ හිතේ මඤ්ඤණා ඇති වෙන්න හේතුවක් ඇත්තේ නැහැ. දැන් මේ අපේ නිවනම ගැන තමයි ඉතින් කතකින් එහෙමනම් බලන්න වෙන්නේ යාගේ හිතේ යම් මඤ්ඤණාවක් ඇති වෙනකොට එහෙනම් යා ඒකත් වළක්වනවා. ඒ නිසා මේකේ එක්තරාන්දමක මහා ගැඹුරක් තියෙනවා. අපි ටිකක් තව ඉස්සරහට ගිහිල්ලා බලමු. එතකොට මේ කටුකුරුන් සන්නාසයෙන් මතු කරන්නේ තර්කය බොහොම වැදගත්. මොකද මෙතන තියෙන නිවන අනුන්ගේ නිවනක් කියලා තීර්ථකෙන්ගේ නිවනක් කියලා ගන්න විදිහක් නැහැ. මොකද මෙතෙන්ටත් මේ නිවන අදාළව සම්බන්ධ වෙනුත් විශේෂයෙන්ම මේ සේක පුජ්‍යලයා මාමඤ්ඤ කියලාම පාවිච්චි කරනවා. එයා මඤ්ඤණා කරන්න එපා කියලා මඤ්ඤණා නොකරව කියලා Tamanටම අවවාද කරගන්නවා. ඒතර එයාට පැටලෙල්ලක් වෙන්න විදිහක් නැහැ. හොඳයි. මොකද ඒකට හේතුව මේ අපේ නිබ්බාණය බේරගන්න. නමුත් ඒ විවරණය ගැලපෙන්නේ නැහැ. මක්නිසාද සේක පුද්ගලයා කිසිසේත් අන්න තීර්ථකයන්ගේ නිබ්බාණයක් පිළිබඳව මඤ්ඤණාවලින් වැළකී සිටීමට උත්සාහයක් දැරිය යුතු නැහැ. ඒ අනුතීර්ථකයන්ගේ නිබ්බාණය පිළිබඳ සතුටක් ඇතිවීමෙන් වැළකීමට අවශ්‍ය වෙන්නේ නැහැ. මෙතන තියෙන්නේ මේ අපේ නිබ්බාණය ගැනම තමයි. නමුත් මේ අපේ නිබ්බාණය පිළිබඳව රහතන් වහන්සේලා මොකද සතුරු වෙන්නේ නැත්තේ කියන එක මේ අටුවාචාරින් වහන්සේට තේරුම් ගන්න බැරි වෙන්න ඇති. තථාගතයන් වහන්සේ පිළිබඳව කියන ඒ කොටසේ සඳහන් වෙනවා මෙන්න මෙහෙම. නිබ්බාණං නාබි නන්දති තං කිස්ස හේතු. නන්දි දුක්ඛස්ස මූලන්ති ඉති විදිත්වා භවා ජාති භූතස්ස ජරා මරණ. නිබ්බාණය පිළිබඳව සතුරු වෙන්නේ නැහැ තථාගතයන් වහන්සේ. වක් නිසාද? නන්දි දුක්ඛස්ස මූලන්ති ඉති විදිත්වා සතුරු වීම දුකට මුලයි මොකද නන්දි කියලා කියන්නේ තණ්හාවෙන් නැති කරගන්න උපාදානයක් සමහර විට උපාදාන නමිනුත් සඳහන් වෙනවා යා වේදනාසු නන්දි තදුපාදානං කියලා නන්දි කියන්නේ සතුරු වීමයි සතුරු වීම එක්කම යනවා උපාදානය උපාදානයේ යම් තැනකද එතන භවය ඒක නිසා තමයි භවාජාති භූතස්ස ජරා මරණ අර නිබ්බාන සංකල්පයේ පවා ඒ ප්‍රඥප්තිය පවා සාමාන්‍යයෙන් අපේ මේ ශික්ෂණයට අරමුණක් හැටියට ඈතින් තියාගන්නවා. නමුත් ඒක අල්ලගත්තොත් පටවි සංකල්පේ වගේ ඒ පිළිබඳව මඤ්ඤණා කරන්න ගියොත් කවදාවත් නිර්වාණය ප්‍රත්‍යක්ෂ කරගන්න බෑ. මක්නිසාද මෙතන තියෙන්නේ මේ හැම සංකල්ප වලින්ම මිදීමේ පුදුම ප්‍රතිපදාවක්. නිස්සාය නිස්සාය ඕගස්ස නිත්තරණා හැම එකක්ම උපකාර කරගන්නවා. නමුත් අල්ලගන්නේ නැහැ. බදාගන්නේ නැහැ. හොඳයි පොඩ්ඩක් ඉන්න. එතකොට දැන් ස්වාමීන් විස්තර කරගෙන යනවා මේ අපේම නිබ්බාණය ගැනයි කියන්නේ කියලා. ඉතින් ඇත්තටම මේ සාමාන්‍යයෙන් ඉතින් අපි නිවන් දකින්න ඕනේ, මමන් නිවන් දකින්න ඕනේ. එහෙම නැත්නම් නිවන් සුවත් වේවා කියලා එහෙම ඉතින් ප්‍රාර්ථනා කිරීමක් තරන්දමකින් නිවන ඉස්සරහින් තබා ගැනීමක් කරනවා. ඉතින් ඒකාතකේ මුල් මුල් වකවානුවලදී එහෙම අපි ඉලක්කයක් වශයෙන් නිවන ඉස්සරහින් තබා ගැනීමත් වැදගත් වෙනවා. එහෙම නැත්නම් අපිට මේකේ එක්තරා අන්දමක ගැම්මක් මේක කරන්න ඕනේ කියලා හැකි සංඥාවක් ඇති වෙන්නේ නැහැ. අපිට මේ වගේ ඉලක්කයක් තිබුණ නැත්තම්. මොකද දැන් ඔය <clears throat> ඇතම් සූත්‍ර තියෙනවා මේ අර බිකුණි පස්සේ සූත්‍රයේදී එහෙම ආනන්ද සාවින්නාසය මතක් කරනවා මේ අර භික්ෂුණියක් සම්බන්ධයෙන් උපදෙස් දෙන්න ගියාම උන්වහන්සේ මතක් කරනවා දැන් මේ තණ්හාව මුල් කරගෙනම ඊළඟට තණ්හා ප්‍රහාණය කිරීමක් කරන්න පුළුවන්. ඊළඟට මාන්නේ මුල් කරගෙනම මාන්නේ ප්‍රහාණය කරන්න යනවා. ඉතින් ඔන්න වගේ ප්‍රතිපදාවකුත් තියෙනවා. දැන් ඒකේ උදාහරණයක් වශයෙන් පෙන්වන්නේ මාන්නේ මුල් කරගෙනම මාන්නය දුරු කරනවා කියන ප්‍රකාශයේදී පෙන්වන්නේ. ඔන්න මා කරේ එක සේනාසනයක නැත්නම් මා කරේ විහාරස්ථානයක යම්කිසි ස්වාමීන් වහන්සේ නමක් රහත් වෙනවා කියලා ආරංචි වෙලා වෙනත් සේනාසනයක ඉන්න ස්වාමීන් වහන්සේ කමක් නිකන් කල්පනා කරන්නේ නිකන් මාන්නක්කාරකමක් විදිහට. ඇයි එයා දැන් උන්න රහත් වෙලා තියෙනවා. ඇයි මට බැරි? කියලා ඒක අතකින් එතන මාන්නේ මුල් කරගෙන තමයි එන්නේ. හැබැයි ඒ හරහා ගැම්මක් එනවා. දැන් අනිත් ස්වාමීන් වහන්සේ උන්න රහත් වෙලා ඇයි ඉතින් මට බැරි එහෙනම් කියලා එක්තරාන්දමින් අර ඒ ගැම්මක් ඇති කරගන්න ගතියක් මෙතන තියෙනවා. ඉතින් ඒ බඳු ඒ ගැම්මක් ඇති කරගන්න ගතිය එක අතකින් අපිව මෙහෙවන ස්වභාවයක් තියෙනවා. එතන එක්තරාන්දකින් මුලදී අවිද්‍යාව මුල් කරගත්ත මොකක්ද ඒකට කියන්නේ මේ ආත්ම දෘෂ්ටියක් තියෙනවා. නමුත් ටික ටික කරගෙන කරගෙන යන්නේ හැබැයි ආරෂ්ඨාංග මාර්ගයේ වර්ධනය කරන එක. ආරෂ්ඨාංග මාර්ගයේ වඩන එක. ඒතර ආරෂ්ඨාංග මාර්ගයේ වැඩෙනවා නම් කෙනෙක්ගේ හිතේ මේ අවිද්‍යාව තණ්හාව ප්‍රහාණය වීම තමයි බලාපොරොත්තු වෙන්න වෙන්නේ. නැත්තම් ඉතින් ඒක නිවැරදි ආරෂ්ඨාංග මාර්ගයක් වෙන්නේ නැහැ. ඉතින් එහෙනම් ආරෂ්ඨාංග මාර්ගයේ නිවැරදිව වැඩෙනවා නම් අනිවාර්යයෙන්ම යාගේ හිතේ තණ්හාව ඡය වෙන්න ඕනේ. මාන්නයත් ඡය වෙන්න ඕනේ මේ අපිටම යා රහත් වෙනකොට. ඒ නිසා මේ ආදි වශයෙන් බැලුවාම සම්පූර්ණයෙන්ම මේ මුලදී අපිට මේ නිවන කියන්නේ අපි හිතමු ඒ තරම් මේ වැදගත් දෙයක් නෙමෙයි මේක සරල දෙයක්ය එහෙම කියලා ඉතින් නිකන් අපි එහෙම ගත්තොත් එහෙම මේක දැනුත් තියනවා එහෙම කියලා ගත්තොත් ඉතින් අපිට මේකේ තියෙන ගැඹිරත්වය මේ මැකිලා යන්නත් පුළුවන්. නමුත් මේක කවදාවත් කරන්න බැරිය මේකට අර අවශ්‍ය මේ අවශ්‍ය කියලා මේක මට මම දැන් සුදුසු නැහැ කියලා ගත්තොත් ඔන්න අපි ඒක කරන්න උත්සාහත් වෙන්නේ නැතුව අතහැරලා දාන්නත් පුළුවන්. ඉතින් ඔන්න ඔය වගේ පොඩි පැටලවිල්ලක් තියෙනවා. දැන් යෝගාවචරයක් වශයෙන් කෙනෙක් ඉස්සරහට ඇවිල්ලා සතිය දිනු කරන්න පටන් ගත්තාම නැත්නම් සතර සතිපට්ඨානයක් දිනු කරන්න පටන් ගත්තාම එක්තරා අන්දමකින් මේ එයා ඉස්සරහින් තියාගත්ත ඉලක්කයේත් මේ යම් පමණක විපරිණාමයක විපරිණාමයක්පත් විපරිණාමයක් සිද්ධ වෙනවා. කියන්නේ අපි ඉස්සරහා තියාගන්නවා යම් කිසි ඉලක්කයක් මම නිවන් දකින්න ඕනේ කියලා. නැත්තම් මම මේ ආත්ම භවයේදී ඔන්න සෝවාන් වෙන්න ඕනේ කියලා. ඉතින් ඔය වගේ ඉලක්කයක් අපි ඉස්සරහින් තියාගෙන ඔන්න අපි ඒ සඳහා උත්සාහත් වෙනවා. සතියක් දියුණු කරනවා, සමාධියක් දියුණු කරනවා, ප්‍රඥාවක් දියුණු කරනවා. එතකොට එක අතකින් බැලුවාම දැන් අපි ඉස්සරහෙන් තියාගත්ත ඉලක්කය එතකොට මේ අපේ තියෙන කෙලෙස් වලට සාපේක්ෂව තමයි අපි අත දක්වන්නේ. කියන්නේ පුංචි කාලේ අපි හිතමු ඔන්න දොස්තර කෙනෙක් වෙන්න ඕනේ කියලා අපි මේ හිතා ගන්නවා. එතකොට දොස්තර කියන්නේ කවුද? කින්ද මන්ද කියන එක. ඒ දොස්තර කෙනෙක් වෙන්න ඕනේ සුදුසුකම් මොනවද? ඒ සඳහා පාඩම් කළ යුත්තේ මොනවද? මොනවාද ඉගෙන ගත යුතු විෂයන් ගැන අපිට තේරුමක් නැහැ. අපි ඉන්නේ තාම පහේ පන්තියේ. නමුත් ඔන්න 6 පන්තිට යනකොට 7 පන්තිට යනකොට 8 පන්තිට යනකොට මේ සාමාන්‍ය පෙළට යනකොට ඔන්න යම් පමණක යමක් තේරෙනවා ඔන්න මේ මේ විෂයන් මම අනිවාර්යෙන් කරන්න ඕනේ දොස්තර කෙනෙක් වෙන්න නම් කියලා. ඔන්න ඒ අනුව අපි හිතමු යම්ස කෙනෙක් සාමාන්‍ය පෙළ සමත් වුණා නම් ඔන්න දොස්තර කෙනෙක් වීම සඳහා ඒ උමනා කරන අපි දුමු ලකුණු තියෙනවා නම් ඔන්න ඒ සඳහා නම් එයා තමන්ගේ උමනාව තියෙන අන්න දැන් යම් එල්ලයක් තේරෙනවා. කලින් වගේ නිකන් මේ ආවට ගියාලා ආපු දැක්මක් නෙමේ දැන් නිකන් යම් පමණක එල්ලයක් තියෙනවා ඒ ආපු මෙන්න මේ වගේ ක්‍රමයක් තමයි මෙතෙන්දී අනුගමනය කරන්න ඕනේ කියලා යම් පමණක වැටහීමක් ඇති වෙලා යම් හුකුරා යාමක් සිද්ධ වෙලා ඔන්න ඉතින් අපි හිතමු ඒ ඒ විශේෂ ධාරාව තෝරගෙන ඔන්න අපි හිතමු යා දැන් උසස් පෙළ මේ හදාරනවා අපි හිතමු ඒකෙත් සමර්ථ වුණා කියලා ඔන්න එතකොට අන්න විශ්වවිද්‍යාලයට ගිහිල්ලා නැත්නම් වෛද්‍ය පීඨයට ගිහිල්ලා ඔන්න දොස්තර කෙනෙක් වීම සඳහා වුමනා කරන මේ සැබෑම කරුණු ටිකක් ඔන්න ඊළඟට තව තව ඉගෙන ගන්න පටන් ගන්නවා. ඉතින් ඔන්න ඔය වගේ කතකින් බැලුවාම ඒ තමන් ඉස්සරහින් තියෙන ඉලක්කය අපිට ටික ටික වැටහෙනවා කියන එක එකwidehatකින් අපි ඉලක්කේන ළඟා වීමක්. හැබැයි ඉලක්කයට ළඟා වෙනකොට ඉලක්කයත් අර කලින් තියාගත්ත ඉලක්කෙ නෙමෙයි ඊට වඩා එක්තරා අන්දමකින් පැහැදිලි වෙන ගතියක් ඉලක්කයේ විපරිණාමයක් ඉලක්කයේ වෙනස් වීමක් තමයි සිද්ධ වෙන්නේ. අපි නැතුව මුලින් ගත්ත ඉලක්කයම ස්ථිර වශයෙන් තියාගෙන මේකමයි ඇත්ත කියලා තියාගෙන හිතින් මවාගත් ඉලක්කයක් හදාගෙන යනව වෙනුවට අපි ප්‍රතිපදාවක් අනුගමනය කරනවා නම් ප්‍රතිපදාවක් ඔස්සේ අපි දහමක් දිනු කරගෙන යනවා නම් එතකොට ඒ අපි වඩන ප්‍රතිපදාව හරහාම අපේ ඉලක්කය පිරිසුදු වීමක් ඉලක්කය පැහැදිලි වීමක් සිද්ධ වෙන්න ඕනේ. ඉතින් නිවන සම්බන්ධනොත් එහෙමනම් ඉතින් ඒ බඳුම දෙයක් තමයි හිතා ගන්න වෙන්නේ. මුලදී අපි තුමු පුංචි කාලේදී අපි ඔන්න මල් අපහනක් පූජා කළා මම නිවන් නිවන් සුවපට වැට අවබෝධ වේවා නිවන් ප්‍රත්‍යක්ෂ වේවා නිවන් දකිම්වා කීක ඉතින් අපි ප්‍රාර්ථනා කරා වෙන්න පුළුවන්. නමුත් ඔන්න අපි සැබෑවට මේකට වමනා කරන හේතුන් සම්පාදනය කරගෙන යනකොට එහෙමනම් ඉතින් එක්තරාන්දමක ඒ අපි තුල යම් පමණක ගුණයක් වැඩෙනකොට බෝධිපාක්ෂි ධර්මයන් වැඩෙනකොට අන්න අපි ඉස්සරහින් තියාගත්ත ඉලක්කය මොන වගේ ඉලක්කයක්ද කියන එක ගැන අපිට අපේ හිතේ යම්කිසි සැකයක් තිබුණා නම් නැත්නම් දෙගිඩියාවක් තිබුණා නම් එහෙම නැත්නම් අපැහැදිලි බවක් තිබුණා නම් <laughs> ඔන්න ඒවා සුද්ධ වෙන්න පටන් ගන්න ඕනේ. එහෙමත් නැත්නම් ඒ ඉලක්කය තව පැහැදිලි වෙන්න පටන් ගන්නවා. අපි වැරදි මත දරාගෙන තිබුණා නම් වැරදි මත ටික හැලිලා ඔන්න නිවැරදි ඉලක්කයක් බවට ටික ටික ටික ටික මේක විපරිණාමයට ලක් වෙන්න ඕනේ. එහෙමනම් ඉතින් අපේ මේ ප්‍රතිපදාව හරහා අපේ ඉලක්කයත් විපරිණාමයට ලක් වෙනවා. ඉලක්කයත් වෙනස් වෙනවා. අපිත් විපරිණාමයට ලක් වෙනවා. අපිත් වෙනස් වෙනවා. ඒ නිසා මෙන්න මේ වගේ ගමනක් තමයි ඉතින් ගතකින් අපිට හිතා ගන්න වෙන්නේ. ඒ නිසා අපි මුලදී යම් මඤ්ඤණාවක් අපේ හිතේ තියෙනවා වෙන්න පුළුවන් මේක නිවන මෙන්න මේක தත්වයක් ඒක තියෙන්නේ ඔන්න අතන ඒක තියෙන්නේ මෙන්න මෙතන නිවනේ හැඩි හැටි මෙන්න මෙහෙමයි කියලා එක එක මතිමතාන්තර එක එක හිතින් හදාගත්ත සංකල්ප රූප අපේ හිතේ තියෙන වෙන්න පුළුවන් බොහොම විචිත්‍ර සංකල්ප අපේ හිතේ තියෙන වෙන්න පුළුවන්. නමුත් ඒ ඔක්කොම අපි එක්තරා අන්දමක ටික ටික ටික ටික අපි තුලම යම් ගැඹුරක් වැඩෙනකොට ධර්මයක් වැඩෙනකොට හේතුඵල ධම ක්‍රියාත්මක වෙනකොට එහෙමත් නැත්නම් බෝධි බෝධිපාශික ධර්ම වැඩෙනකොට අන්න ඒ අපි ඉස්සරහින් තියාගත්ත ඒ ඉලක්කයත් ඉලක්කය සම්බන්ධනුත් අපේ අපේ හිතේ යම් පරිණත බවක් නැත්නම් ඒ සම්බන්ධයෙන් අපේ හිතේ මුහුකුරා යාමක් සිද්ධ වෙලා අන්න අපේ ඉස්සරහින් තියාගත් ඉලක්කේ මොන වගේ විය යුතුද කියලා යම් පමණකට ඒ ගැනවත් අන්න මඤ්ඤණා නොකරන තත්ත්වයක් තමයි ඒකත් එක්ක දැන් මේ සීක පුජ්‍යණයෙන් ගැන කතා කරද්දි කියන්නේ. එයා එතකොට ඒ ඉස්සරහින් තියාගත් එක සම්බන්ධයෙන්වත් තමන්ගේ ඉලක්කය සම්බන්ධයෙන්වත් මඤ්ඤණාවක් කරන්න යන්නේ නැහැ. ඒතර බැලුවහම මේ මඤ්ඤණා නොකිරීමම එක අතකින් මේකේ තියෙන ලොකුම මේ ජයග්‍රහණයක්. එහෙම නැත්නම් මඤ්ඤණා නොකිරීමම දැන් එක අතකින් මේකේ ඉලක්කයක් බවට පත් වෙලා. දැන් අපි ඉස්සරහින් තියාගත්තේ නිවන ඒක මඤ්ඤණා කර කර තමයි අපි හිටියේ. දැන් පස්සේ කාලෙක තේරලා මේ මඤ්ඤණා ගන්නවා කියන එකත් මේ නිවනෙන් ඈත් වීමක්. එහෙමනම් දැන් මේ නිවන ගැන හරි මඤ්ඤණා කරනවා නම් අපි නිවනෙන් ඈත් වෙනවා. නැත්තම් අපි හිතමු නිවන සම්බන්ධයෙන් හෝ අපි ප්‍රපංච කරනවා නම් ඔන්න අපි නිවනෙන් ඈත් වෙනවා. එහෙනම් මේ නිෂ්ප්‍රපංච තත්වයක් ප්‍රපංච නොකර සිටීම සඳහා අන්න කෙනෙක් වෑයම් කරනවා. ඉතින් ඒ වගේ අර බොහොම ගැඹුරින් ඉතින් ප්‍රපංච සම්බන්ධයෙන් එහෙම විස්තර කරද්දී එහෙම කියන්නේ යම් යම් කෙනෙක් මේ ප්‍රපංච කරනවා නම් එයා නිවනින් ඈතයි. ආරා නිබ්බාණං කියලා එහෙම මතක් කරනවානේ. ඉතින් අර නමුත් යම්සි කෙනෙක් ප්‍රපංච නොකරනවා නම් අන්න එයා නිවන නිකන් ආරාධනා කරනවා වගේ ගතියක් තියෙන. එයාගේ හිත නිකන් සකස් කරලා තියෙන දැන් නිවන් නිවනට වඩින්න අන්න ඒ වගේ. يعني එහෙමත් තියෙන එක ඉතින් වැරදි. නැත්නම් නිවන අවබෝධ වෙන්න නිවන් තත්වයට සුදුසු පරිදි දැන් එයාගේ හිත සකස් වෙලා තියෙන්නේ. ඒ නිවන් තත්වයට සුදුසු පරිදි සකස් වීම කියලා කියන්නේ දැන් එහෙමනම් නිෂ්ප්‍රපංච තත්වයක්. ඉතින් ඔන්න වගේ ගැඹුරක් තියෙනවා මේ මේ මාර්ගේ යනකොට එතකොට ඉතින් කෙනෙකුට තේරුම් ගන්න තියෙන දැන් මේ සීක පුජ්‍යලයා එතකොට තේරුම් ගන්නවයි කියලා ඉතින් අපිට අනුමාන කරන්න වෙන්නේ එයා මේ නිවන ළඟාවීම පිණිස දැන් ඒකේ තියෙන එක්තරා ගුණයක් හඳුනගෙන තියෙනවා මේ නිවන පැත්තෙන් යනවා නම් එහෙනම් නිෂ්ප්‍රපංච තත්ත්වයක් දක්වා එයා යන්න ඕනේ. මඤ්ඤණා නොකරන තත්ත්වයක් දක්වා එයා යන්න ඕනේ. එහෙමනම් දැන් මඤ්ඤණා තාමත් අර පරණ පුරුද්දට වෙනවා. ඒ අවස්ථාවවලදී එයා යාව වළක්ව ගන්නවා. මඤ්ඤණා නොකරව කියලා එයා නිවන සම්බන්ධයෙන්වත් මඤ්ඤණා කරන්න හිතට ඉඩ දෙන්නේ නැතුව එයා යම් පමණක හික්මීම සඳහා වෑයම් කරනවා. ඉතින් ඔය වගේ තත්ත්වයක් තමයි තියෙන්නේ. හොඳයි අපි තව ටිකක් ඉස්සරහට යමු. නිස්සාය නිස්සාය ඕගස්ස නිත්තරණ හැම එකක්ම උපකාර කරගන්නවා. නමුත් අල්ලගන්නේ නැහැ. බදාගන්නේ නැහැ. තණ්හා මාන දිට්ටි වශයෙන් අල්ලා ගැනීමක් නැහැ. අන්න ඒක නිසා තමයි තථාගතයන් වහන්සේ පිළිබඳව සඳහන් වෙන කොටත් නිබ්බාණං නාබිනන්දති කියලා කියන්නේ. නිවන පිළිබඳව සතුරු වෙන්නේ නැහැ. එතකොට නිවන පිළිබඳව සතුරු නම් නරකද කියලා අපිට අහන්න පුළුවන්. මේ නරක බව වෙන්න ඕනි. කලින් දේශනාවක අපි සඳහන් කළා සගත වගේ තියෙන එක්තරා කෙටි සංවාදයක්. බොහොම ලස්සන සංවාදයක්. දේවතාවෙක් ඇවිල්ලා බුදු පියාණන් වහන්සේගෙන් අහනවා හිටිකමම ගත්කටරම් වගේ නන්දසි සමන. මහන ඔබ සතුරු වෙන්නෙහිද. කින් ලද්දහා උසෝ බුදුපියණන් වහන්සේකට දෙන පිළිතුර කුමක් ලබාගත්තරද ඇවෙත්නි. ඊළඟට අහනවා මේ දේවතාව තේනහි නමන සමන සෝචසි. එහෙනම් වහන ඔබ දුක් වන්නේහිද? බුදුපියාණන් වහන්සේ ඒකටත් දෙන කෙටි පිළිතුර මොකද්ද? කිං ජීතාවසෝ. මොකද්ද වැත්නි නැති උනේ? තේනහි සමන නේව නන්දසි න සෝචසි. ඊළඟට ඔන්න ඊළඟට දේවතාව අහනවා එහෙනම් මහණ ඔබ සතුරු වන්නෙත් නැහැ දුක් වන්නෙත් නැහැ. එයන් ආවසෝ එසේ ඇවත්නි. ඔන්න එතනින් තේරෙනවා නිවන පිළිබඳවත් නිබ්බාන ප්‍රඥාප්තිය පිළිබඳවත් අතහකතයන් වහන්සේලා රහතන් වහන්සේලා සතුරු වෙන්නේ නැහැ. සතුරු වෙන්න දෙයක් නැහැ. උපේක්ෂාව තියෙන්නේ එතන. හොඳයි. දැන් මෙතනත් ඇත්තටම බොහොම හොඳ කාරණාවක්. ඉතින් බුදුරජාන් වහන්සේ බුදු වෙලා ඉන්න වෙලාවදී ඉතින් කතකින් කියන්න තියෙන නිවන ප්‍රත්‍යක්ෂ කළයි දැන් තියෙන්නේ. තේලාටතොර මේ දේවතාව ඇවිල්ලා හුවාම නන්දසි සමන කියලා ඉතින් කතකින් එහෙනම් නිවන ප්‍රත්‍යක්ෂ කරාට පස්සේ සතුටින් ඉන්නවා කියලා ඉතින් කෙනෙකුට මේ උත්තර දෙන්න තිබුණා. නමුත් බුදුන් වහන්සේ ඒකෙන් දෙන උත්තරේ තමයි මොකක් ලබා ගත්තද කියලා අහලා තියෙන්නේ. ඉතින් එතකොට හරීම එතකොට මේ නිවන් ලබා ගත්තද එහෙම නැත්නම් මොකක් හරි දෙයක් ලැබුණද බුදුහාමුදුරුවන්ට මේ බුදු වීම නිසා කියලා ඔන්න කෙනෙකුට ප්‍රශ්නයක් මෙතන නැගෙනවා. ඉතින් ඒ නිසා බුදුහාඳුරෝ කියන්නේ නම් මට මුකුත් ලැබිලා නැහැ ලැබිච්ච දෙයක් නැහැ වගේ ගතියක් තමයි එහෙනම් අපිට හිතා ගන්න තියෙන්නේ. ඒ හින්දා නිකන් අමුතු විශේෂ සතුටක් දැන් උන්වහන්සේට නැහැ. ඒක තමයි තේරුම් ගන්න වෙන්නේ. ඊළඟ අනිත් පැත්තට දැන් මෙයා ඇහුවාම මේ ශෝක කරනවද කියලා බුදුරජාණන් වහන්සේ කියන මොනවා නැති වුණාටද කියලා. දැන් අපි ඔන්න අම්මා නැති වුණා නම් ශෝක කරනවා. තාත්තා නැති වුණා නම් ශෝක කරනවා. අපේ ගේ ගිනි ගත්තා නම් ශෝක කරනවා. ධනය නැති වුණා නම් ශෝක කරනවා. දැන් ඒතකොට බුදුරජාණන් වහන්සේට නැති වෙච්ච දෙයක්වත් නැහැ. ඉතින් මේ වගේ මහා බොහොම සූක්ෂම පැත්තක් මෙතන මතුවෙනවා. එතකොට ලබාගත දෙයක්වත් නැහැ, නැති වෙච්ච දෙයක්වත් නැහැ. ඉතින් එහෙමනම් ඉන්නේ උපේ ඉන්නේ මොන වගේ තත්වයකද සතුට වෙන්නේ නැති දුක් වෙන්නේ නැති තත්වයකද කියලා අහුවම තමයි බුදුහාඳුරෝ ඔව් කියලා පිළිතුරු දෙනවා. එතකොට අපිට හිතා ගන්න තියෙන්නේ ඒක උපේක්ෂා ස්වභාවයක තමයි ඉන්නේ කියලා. ඉතින් ඒක අතකින් මේ උපේක්ෂාව සෑහෙන ගැඹුරක් කියලා හිතා ගන්න පුළුවන්. මොකද දැන් බොජ්ජංග ධර්ම ගැන එහෙම කතා කරනකොට මුලදී එහෙම ටිකක් ඔය සතිය කොහොමත් ඉතින් අවශ්‍ය වෙනවා. ඊළඟට ධම්මවිචය, විරිය, පීති මේ වගේ දේවල් තමයි ඉතින් මුලදී පුළුවන් තරම් උත්සාහත් වෙනවා අපි දිනු කරගන්න. පුළුවන් තරම් අරමුණක් දිහා හොඳින් නිරීක්ෂණය කරනවා, ඒකේ විස්තර බලනවා, ඒකේ ඇතිවීමක් නැතිවීමක් බලන්න උත්සාහත් වෙනවා, විපරිණාමයක් බලන්න උත්සාහත් වෙනවා. ඉතින් নানা ප්‍රකාර වශයෙන් අපි ධම්මවිචේ දිනු කරගන්න උත්සාහත් වෙනවා. ඊළඟට මේ සඳහා ඉතින් ලොකු වෑයමකුත් දරනවා. ඉතින් ඇතැම් වෙලාවට මේක සාර්ථක වෙනකොට ප්‍රීතියකුත් ඇති වෙනවා. ඊළඟට තවත් පැත්තකින් අපි හිතමු පස්සද්ධිය දැන් මේවා ටිකක් හොඳට කය මේ පස්සද්ධියටපත් වෙලා නැත්නම් සමනයටපත් වෙලා කයේ සැහැල්ලුවක් හිතේ සැහැල්ලුවක් ඇති වෙන්නත් පුළුවන්. ඊළඟට හිත සමාධිමත් වෙලා තියෙන්නත් පුළුවන්. මේ ඔක්කොම ටික සාර්ථක වුණාට පස්සේ දැන් ඉතින් කරන්න දෙයක් නැහැ. අන්න උපේක්ෂාවට යන්නත් පුළුවන්. උපේක්ෂා සම්බොජ්ජංගයට යන්නත් පුළුවන්. ඉතින් ඒකාතකෙන් බැලුවාම මේ බොජ්ජංග ධර්ම වල තියෙනවා එක්තරා අන්දම ක්‍රමානුකූලයක්. සති ධම්මවිචය විරිය පීති පස්සද්දි සමාධි උපේක්ඛා උපේක්ඛා කියලා තියෙන අන්තිමට දැන් සතියෙන් ඔක්කොම කරලා දෙනවා සතියෙන් තමයි මේ ඔක්කොම සමබරතාවය පෙන්වන්නේ එක එක එක අඩු වැඩි ස්වභාවය පෙන්වන්නේ ඉතින් එතකොට සතියෙන් තමයි මේ බැලන්ස් එක මේ සමබරතාවය මතු කරලා දෙන්නේ එතකොට දැන් කොයි කොටසද වඩන්න ඕනේ කොයි කොටසද අඩුවෙන් වඩන්න ඕනේ කියන එකත් එතකොට සතියෙන් තමයි පෙන්ලා දෙන්නේ එතකොට බුදුන් වහන්සේ ඔය අග්ගි සූත්‍රයේදී එහෙම පෙන්නනවා හිත ටිකක් මේ විසිරිච්ච වෙලාවට ධම්මවිචය විරිය පීති වඩන්න එපාය පස්සද්ධි සමාධි උපේක්ඛා වඩන්නේ කියලා. ඊළඟට හිත ඔතෑණි වුණාම මෙමෙ නැත්තම් නිදිමත වුණාම කම්මැලි වුණාම ඒක අනිත් පැත්ත කරන්න කියනවා. ධම්මවිචේ විරිය පීති වඩන්න කියනවා. පස්සද්ධි සමාධි උපේක්ඛා වඩන්න එපා කියනවා. දැන් මේ විදිහට ඔන්න සමබරතාවයක් හදා ගන්නවා. කෙනෙක් සමබරතාවයක් හදාගෙන ඔක්කොම ටික සිද්ධ වුණාට පස්සේ අපි තුමු හිත ටිකක් දියුණු වෙලා ත්‍රිලක්ෂණයක් යාට වැටහිලා නුවණ දියුණු වෙලා එයාගේ හිතේ යම් අත්හැරීමක් සිද්ධ වුණා නම් නිබ්බිදාවක් පහළ වුණා නම් අරමුණ කෙරෙහි විරංජනයක් සිද්ධ වුණා නම් ඊළඟට අරමුණ සම්පූර්ණයෙන්ම අතහැරුණා නම් ඊට පස්සේ දැන් කරන්න දෙයක් නැහැ. දැන් තියෙන හුදු බලන් ඉඳීමක්. දැන් තියෙන බොහොම නිශ්ශබ්දව සිටීමක්. මුකුත් නොකර සිටීමක්. ඉතින් මුකුත් නොකර සිටීම කියන එකත් ඉතින් ලොකු ප්‍රඥාවක්. දැන් අපි හිතනවා මේ මොනාහරි කරන්නම ඕනේ මේ ප්‍රඥාව වැඩෙන්න කියලා. නමුත් මේ මට්ටමේදී මුකුත් නොකර සිටීම කියන්නේ ඊටාම ප්‍රබල ප්‍රඥාවක්. මොකද මුකුත් කරනවා කියන්නේ ආයි සංස්කරණයක්. සංස්කාර රැස් කිරීමක්. තොර මේ සංස්කාරයන් વિશેහි උපේක්ෂාවක් ඇති ගන්නවා කියන එක. මුකුත් නොකර සිටිනවා කියන එක. වෙන දෙයකට වෙන්න ඉඩ හැරලා බලන් ඉන්නවා කියන එක ලොකු ප්‍රඥාවක්. ඉතින් එතකොට බැලුවාම මේ උපේක්ෂාවයි ප්‍රඥාවයි අතර සෑහෙන ගැඹුරක් තියෙනවා. සෑහෙන සම්බන්ධයක් තියෙනවා. ඒ නිසා විපස්සනා ඥානවල එහාම ඥානයක් විදිහට සංඛාර උපේක්ෂා ඥානය පෙන්වනවා. සංස්කාරයන් කෙරෙහි උපේක්ෂාවක් දැන් ඇති කරගෙන. විවිධාකාර දේවල් ඇහැට පේනවා, කනට ශබ්ද ඇහෙනවා, දිවට රස දැනෙනවා, නාසයට ගඳ සුවඳ දැනෙනවා, කයට ස්පර්ශයන් දැනෙනවා, හිතට අරමුණුත් එනවා. නමුත් මේ එන එක සංස්කාරය සම්බන්ධයෙන්වත් මම මගේ කරගන්න යන්නෙත් නෑ. ඒවා අභිනන්දනය කරන්න යන්නෙත් නෑ. <clears throat> ඒවා ගැන කියාපාන්න යන්නෙත් නෑ. ඊළාට ඒවා මගේ කරගන්න යන්නෙත් නෑ. ඒවට බැහැ ගන්න යන්නෙත් නෑ. ඒ වෙනුවට නිකන් තමන් බොහෝම අනිශ්චිතව එහෙම නැත්නම් මොකක්වත් ඇසුරු කරන්න යන්නේ නැතුව මේ වගේ උපේක්ෂාවෙන් ඉන්නවා. මේවා ඔක්කොම වටේ තියේදි තමයි මැද්දට වෙලා වගේ ඉන්නවා. తත්‍ර මොකද්ද ඒ වචනයක් තියෙන උපේක්ෂාවටම මේ తත්‍ර මජ්ජත්තා කියලා. ඒ කියන්නේ විවිධාකාර දේවල් වටේම තියෙද්දි තමන් ඉන්නවා මැද්දට වෙලා ඒක බොහොම ගැඹුරු උපේක්ෂාව. එතකොට මෙන්න මේ ගැඹුරු උපේක්ෂාව අන්න කෙනෙක් අඩනකොට ඉතින් බැලුවාම උපේක්ඛා සම්බොජ්ජංගෙන් තමයි යන්නේ. එතකොට දැන් මේ බුදුරජාන් වහන්සේ දෙන උත්තරේ මේ සතුටින් ඉන්න කියලා ඉන්නේ කියලා අහුවාම එතකොට මොනා ලැබුණටද කියලා අහනවා. පිළිතුරු දෙනවා. ඊළඟට දුකෙන් දින්නේ කියලා මොනවා නැති වුණාටද කියලා ආය අහනවා. එහෙමනම් මේ සතුටිනුත් නෙමෙයි දුකෙනුත් නෙමෙයි කියලා කිව්වම ඔව් කියලා කියනවා. එහෙමනම් ඉතින් දැන් මේ උපේක්ෂාව විතර බැලුවාම ලොකු ගැඹුරක ඉන්නේ. මේ උපේක්ෂාවෙන් තමයි ඒකේ සතුටක් මහා ඉපිලා යන සතුටකුත් නැහැ. ඒ වගේමයි හඬා වැළපීමක් ෂෝ කිරීමක් ඇත්තෙත් නැහැ. උපේක්ෂාවෙන් ඉන්නේ. හැබැයි මේක මේ අඥාන උපේක්ෂාවක් නෙමෙයි. මේක මේ බොහොම ගැඹුරු නුවණක් මත පදනම් වෙච්ච විද්‍යාවක් මත පදනම් වෙච්ච ප්‍රතිපදාවක් හරහා ලබාගත් උපේක්ෂාව. මෙන්න මේ ප්‍රතිපදාව කරහා ලබාගත් මේ උපේක්ෂාව ඉතින් මහාම ගම්භීර උපේක්ෂාවක්. ඒක ප්‍රඥාවට මේ පාදක වෙනවයි කියලා කියන්න පුළුවන්. උපේක්ෂාව හිතේ තියෙන්න ඕනේ මෙන්න මේ ගැඹුරු ප්‍රඥාවක් අවදි වෙන්න. එතකොට මේ ගැඹුරු උපේක්ෂාවක සිඳලා තමයි එනම් මේ ගැඹුරු ප්‍රඥාවක් වඩා ගන්න. එතකොට ඒ බඳු ප්‍රඥාවක් වඩාගත් උපේක්ෂාවක තමයි දැන් මෙතකොට මේ බුදුරජාණන් වහන්සේ ඉඳලා තියෙන්නේ. <clears throat> ඉතින් එතකොට බැලුවාම දැන් මෙන්න මේ උපේක්ෂාව කියන්නේ මේ කතකින් බැලුවාම සංස්කරණයක් නොකර සිටීමක්. මුකුත් දැන් කරන්න දෙයක් නැහැ. සියල්ල සම්බර වෙලා තියෙනවා. දැන් මුකුත් කරන්න දෙයක් නැහැ. එහෙනම් මුකුත් නොකර සිටීමක්, මඤ්ඤණා නොකර සිටීමක්, ප්‍රපංච නොකර සිටීමක්, සංස්කරණයක් නොකර සිටීමක්. බැලුවාම ඉතින් සෑහෙන ගැඹුරුයි. එතකොට දැන් මේ බැලුවාම එතකොට මේ බුදුරජාන් වහන්සේගේ හිත දැන් ඒ නිවන් தත්ත්වයේ තියෙනකොට මුකුත් කරන්න දෙයක් නැහැ. මොකද දැන් හිත නිවිලා තියෙන්නේ. ඉතින් ඔන්න ඔයගේ தත්ත්වයක් තමයි තියෙන්නේ. හොඳයි අපි තව ටිකක් ඉස්සරහට යමු. ඔන්න ඔය විදිහට ගත්තොත් මේ මූලපරියාය සූත්‍රයේ තියෙන නිබ්බාණය අර අන්‍ය තීර්ථකයන්ගේ නිබ්බාණය හැටියට ගත යුතු නැහැ. මෙතන තියෙන්නේ මේ අපේ නිබ්බාණයම තමයි. නමුත් මේක පිළිබඳව ආකල්පය ඇත්ත වශයෙන්ම වෙනස් විය යුතුයි. මේ මාර්ගයේ අනාතරේ. එහෙම නැතුව ඒක බදාගත්තොත් පදාර්ථයක් කරගත්තොත් නිබ්බාණ කියන වචනය අංග සම්පූර්ණ නාම පදයක් හිටියට අරගෙන අල්ලගෙන ඒ පිළිබඳව නොයෙකුත් විදිහේ තර්ක විතර්ක ප්‍රපංච කරන්න පටන් ගත්තොත් ඒක අපේ නිබ්බාණය බවට හැරෙන්නේ නැහැ. එතන මිත්‍යා දෘෂ්ටියට නැඹුරු වෙනවා. ඒ දෘෂ්ටියෙන් මිදීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ එකෙන්. අන්න ඒක නිසා මෙතන ඊ타මත්ම වැදගත් කාරණයක්. බොහොම දාර්ශනිකයින් භාව සාධනෙන් ධර්ම විවරණය කරන්නට පටන් ගන්නවා. නමුත් නිබ්බාණය ළඟට එනකොට කරන සාධනයක පිහිට සොයනවා. එතෙන්දී කරන සාධනයක් නැතුව බැරි වෙනවා. නිබ්බාණං ආගම්ම රාගාදේව පහීන ආදී අපි කලින් අවස්ථාවකත් සඳහන් කළා. ওই විදිහට අටුවාචාරින් වහන්සේලා විග්‍රහ කරන්නේ ওই මඤ්ඤණා වලට යටවීම නිසා. නිවනට ආවාම රාගාදී නැති වෙනවා. එහෙම නැත්නම් තෝරනවා නිවන කරන කොටගෙන කෙලස් ගිනි නිවෙනවා. නිවන් නිවන කරන කොටගෙන කෙලස් නිවෙනවා නිවෙනවයි කීම එක්තරා විදියක වටරවුම් තර්ක න්‍යායක්. ප්‍රපංචයක්. ක්‍රියාකාරක පද සම්බන්ධයට වහල් වීමක්. ගඟ ගලයි කීවහම ගැලීමෙන් තොර ගඟක්වත් වැස්ස වහිනවයි කිව්වහම වැහීමෙන් තොර වැස්සක්වත් නැහැ. මේක මේ ව්‍යාකරණ රටාවේ එක්තරා අංගයක්. අපි අර කලින් අවස්ථාවකදී පොට්ටපාල සූත්‍රයේ ඊ타මත්ම ඊ타මත් වැදගත් කොටස් කිහිපයක් සාකච්ඡා කළා. එයිනොත් වෙනුණා බුදු පියාණන් වහන්සේ භාෂාව පිළිබඳව මේ කාල හොඳයි අපි පොඩ්ඩක් යමු. තව ඕනනම් මෙතෙන් කාරණයක් මතු කරගන්න පුළුවන්. දැන් ඔය අටුවාචාර්යන් වහන්සේ සඳහන් කළා තියෙනවා මේ නිබ්බාණං ආගම්ම රාගාදයෝ පහිනා එතකොට එහෙම නැත්නම් නිවනට ආවම රාගාදී නැති වෙනවා. මෙන්න මේ ප්‍රකාශයක් කළා කරලා තිනවා කියලා ඒතර කටුකුන් සානහසේ මතක් කරනවා. ඉතින් ඒකාතකින් හැබැයි මෙතෙන්දී ඕනනම් මතක කරගන්න පුළුවන් නිවන වෙනුවට අපිට නිවන නිවන් මුඛ නැත්නම් විමෝක්ෂ මුඛ වශයෙන් ඔය අනිමිත්ත ශුන්්‍යත අපන්හිත වගේ தත්වයන් මතු කරලා පෙන්නනවා. හැබැයි ඒවා ප්‍රයෝගී කරගන්න ගතියක් තියෙනවා. එතකොට මේ නිවනයි නිවන් මුඛයි නැත්නම් නිවන් දොරටුයි අපි ඒකාතකින් පටලව ගන්නත් උවමනාවක් නැහැ. මොකද අපි නිකන් නිවන් දොරටුව නිවන කියලා හිතාගත්තොත් එහෙම එතකොට මේ අපේ ඒ කෙලෙස් දුරු කරන පැත්තකට එහෙම නැත්නම් තව තව හිත පිරිසුදු කරන පැත්තකට ඉඩක් නැතිලා යනවා. ඒ නිසා නිවන් දොරටු ප්‍රයෝගී කරගෙන කෙනෙක්ගේ හිත තව තව පිරිසුදු වෙනවා අය රාගය තව තව ෂය වෙනවා අය කියලා කිව්වොත් ඉතින් මං හිතනවා වැරද්දක් නැහැ. මොකද දැන් උදාහරණයක් වශයෙන් ඔය චූලසුඤ්ඤත සූත්‍රයේදී එහෙම මේ ටිකක් ගැඹුරින් මතක් කරනවා සෑහෙන්න ඔය අනිමිත්ත ස්වභාවයක් එහෙම වර්ධනය කර කර යනකොට ඒක මුල් ඒ ඒ ඒ தત્ත්වයේ හිත පවත්වන්න පවත්වන්න. ඒ ආශ්‍රිතව ඒකත් ඒකේ තියෙනත් අනිත්‍ය ස්වභාවය දකින්න දකින්න. ඒකේ තියෙන සංකත ස්වභාවය දකින්න දකින්න. එහෙම නැත්නම් එතනක් තියෙන අර චේතනාපූර්වකව ගත්ත ස්වභාවය දකින්න දකින්න. කෙනෙක්ගේ හිතේ තියෙන භවආශ්‍රය දුර වෙලා යනවා, කාමාශ්‍රය දුර වෙලා යනවා, අවිජ්ජාශ්‍රය දුර වෙලා යනවා කියලා එක්තරා අන්දමකින් බුදුරජාණන් සඳහන් කරනවා. ඒ හරහා තමයි අන්තිමටම පරම ශුන්්‍යත ස්වභාවයට පත් වෙන්නේ කියලා. ඉතින් පරම ශුන්්‍යත ස්වභාවය වශයෙන් පෙන්වන්නේ රාගක්කය, දෝසක්කය, මෝහක්කය. එහෙම නැත්නම් කාමාශ්‍රවේ, භවශ්‍රවේ, අවිජ්ජාශ්‍රවේ සම්පූර්ණයෙන්ම ෂය වෙලා යාම. එහෙම නැත්නම් රහත් වීම. ඒ නිසා අපිට තේරුම් ගන්න පුළුවන් ඒ අතින් බැලුවහම මේ අනිමිත්ත ස්වභාවයක් පාදක කරගන්න පුළුවන් තව තව රාගයෙන් හිත දුරු මත මුදව ගන්න, ද්වේෂයෙන් හිත මුදව ගන්න, මෝහයෙන් හිත මුදව ගන්න. එහෙම නැත්නම් කාම ආශ්‍රවයෙන් හිත මුදව ගන්න රාමේ ඊළඟට භව ආශ්‍රවයෙන් හිත මුදව ගන්න අවිජ්ජා ආශ්‍රවයෙන් හිත මුදව ගන්න හැබැයි ඉතින් අන්තිමට එන தත්ත්වය නිවන කියලා ගත්තාම ඒක ඒක ඉතින් එතෙන්ට පැමිණියට පස්සේ ඉතින් තවත් මොකද්ද කරන්නේ කරේ කියලා ඇහුවොත් එතෙන්ට ආවටත් පස්සේ තවත් මොනවා හරි කරන්න තියෙනවා කියලා ඇහුවොත් ඉතින් ගැලපෙන්නේ නැති ගතියක් තියෙනවා. ඒතොර මොකද නිවන තමයි අවසාන වශයෙන් සලකන්න වෙන්නේ. ඉතින් ඒක ඔය උන්නාබ බ්‍රාහමණ සූත්‍රයේදී එහෙම <clears throat> අර උන්නාබ බ්‍රාහමණතුමා එහෙමත් ඉතින් ඔතනම අහනවා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්න කීපයක් අහගෙන යනවා. ඒ අහගෙන යනකොට අපි හිතමු ඔන්න මුලින්ම අහන ප්‍රශ්නයක් තමයි මනසට පිළිසරණ මොකද්ද කියලා. ඒතර බුදුරජාණන් වහන්සේ කියනවා සතිය තමයි කියලා. සතියේ පිළිසරණ මොකද්ද කියලා අහුවාම එතකොට කියනවා විමුක්ත සභාවයක් කියලා. විමුක්තියට පිළිසරණ මොකද්ද කියලා අහුවාම නිවනයි කියලා කියනවා. ඊට ආයෙත් අහනවා නිවනට පිළිසරණත් මොකද්ද කියලා. ඒතර බුදුහාඳුර කියනවා "යා මේ දන්නේ නැහැ මේකේ කෙලවර. නිවන තමයි මේ කෙලවර. නිවනට ආවට පස්සේ ආයෙත් යන්න තැනක් නැහැ. නැත්නම් ආයි කරන්න දෙයක් නැහැ." ඒක තමයි පරමාර්ථය. ඒක තමයි අවසානය කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ සාකච්ඡාව එතන එතනින් කාතකින් බලවම තිතක් තියෙනවා. නැත්තම් સમાપ્ત කරනවා. ඒ කියන්නේ අපි අර එතනිනුත් එතෙන්ට හිත පැතුනාට පස්සේ ආයෙ තව මොනවද තියෙන්නේ කියලා අහනවා නම් එතන එතන තියෙන ඉතින් මේ ප්‍රපංච නොකළ යුතු තැනක ප්‍රපංච කිරීමක්. එතන ඒ සම්බන්ධයෙන් එහෙම තමයි කතා කරන්න වෙන්නේ. ඉතින් මේ බැලුවාම සෑහෙන ගැඹුරකට අපි මේ යන්නේ. ඉතින් මම හිතනවා අපි අද විනාඩි 45ක් වගේ සාකච්ඡා කරලා තිනවා මේ <clears throat> කතා කරපු දේවලුත් සෑහෙන්න ගැඹුරුයි. මම දන්නේ කොච්චර අපිට තේරුණාද. මේකට තව මොන හරි එකතු කරන්න තියෙනවද? මේකේ මම කියපු දේවල් වලට තව මොන හරි අඩුපාඩුකම් තියෙනවද? ඉතින් ඒ නිසා මම පොඩ්ඩක් විවෘත කරනවා මේක ධර්ම සාකච්ඡාවක් වෙනස. කට්ටිය නිවන් දැකලා වගේ. <laughs> නැද්ද මොකුත් එකතු කරන්න අඩු කරන්න අසන්න ඉස්සන්න ඕක කියන්නේ. මට වෙන එකක් මතක් වුණා සත්තුන් සාමාන්‍ය දේශනා කරලා තියෙනවා. ඔව්. දැන් සලායත නිරෝධී ප්‍රත්‍යක්ෂය හරිමනයි කියලා. හරි. ඔව්. ඒක මෙතනට ගලපගෙන පොඩ්ඩක් ඉස්සර ගන්න පුළුවන් දෙයක්. ඔව් ඒක ඇත්තටම මෙහෙමයි. දැන් එක්තරා සූත්‍රයක් තියෙනවා කාමගුණ සූත්‍රය කියලා. ඒක තමයි ඔය ප්‍රකාශයේ එන්නේ. ඒකදී බුදුරජාණන් වහන්සේ කියනවා මෙහෙමයි මේ දැන් බුදු වෙන්න කලින් උන්වහන්සේ දැක් يعني තමන්ගේ හිත දිහාම ඉතින් බැලුවානේ අනිවාර්යයෙන්ම චිත්තානුපසනාව ධම්මානුපසනාව කඩද්දී උන්වහන්සේ ඉතින් ඒ ධම්මානුපසනාවක් වැඩුවයි ඒ වචන නැහැ එතන. නමුත් බුදුරජාණන් වහන්සේ කියන්නේ මම මගේ හිත දිහා තේරුම් ගන්නකොට මට තේරුණා මේ මගේ හිත වැඩිපුරම යන්නේ මේ අතීතයේ ඇසුරු කරපු කාමයන් සම්බන්ධයෙන්. වගේම වර්තමානයේ මතුවෙන කාමයන් සම්බන්ධනුත් යනවා. හැබැයි අනාගතය සම්බන්ධ කාමයන් ගැන එච්චර හිත යන්නේ නැහැ. හිතන්න දැන් මේ අබිනිෂ්ක්‍රමණයක් කරලා මේ දැන් බෝධි සම්භාර පුරන වෙලාවේදී දැන් මේ අනාගත කාමයන් ගැන නෙමෙයිනේ දැන් මේ බලාපොරොත්තුවක් තියෙන්නේ. කාමයන් අතහැරපු කෙනෙක්නේ. එතකොට එනවා අනාගත කාමයන් ගැන ලොකු බලාපොරොත්තුවක් නැහැ. එහෙනම් අනාගතයේදී මම මෙහෙම කරනවා, මේ ලස්සන ලස්සන රූප බලනවා, සද්දාහනවා කියලා එහෙම හිත යන්නේ නැහැ. අඩුවෙන් ගිහිලා තියෙන්නේ. හැබැයි අතීතයේදී අතීතයේදී උන්වහන්සේ පුළුවන් තරම් ඒ කියන්නේ අපේ රජතුමාගේ මෙහෙවීමෙන් පුළුවන් තරම් කම්සප විඳපු ජීවිතයක් තිබුණේ කාමසුකල්ලිකාණු යෝගයකනේ ගත කළ තියෙන්නේ. ඉතින් දැන් මේ අභිනිෂ්ක්‍රමණය කළත් ඒව සම්බන්ධයෙන් යම් පමණකට සෑහෙන හිතට එනවයි කියලා කියනවා කාම සංකල්පනාව. ඒ නිසා බුදුරයන් වහන්සේ කියනවා මේ මම තේරුම් ගත්ත මෙන්න මෙහෙම දෙයක් අතීතය සම්බන්ධයෙන් සෑහෙන මගේ හිත දුවනවා. වර්තමානයේදී මතුවෙන මේ කාමයන් සම්බන්ධ සෑහෙන පමණකට දුවනවා. හැබැයි අනාගතය සම්බන්ධයෙන් එච්චර දුවන්නේ නැහැ. ඒ හින්දා මම තීරණයක් කරගත්තා මම මට අර්ථ කුසලය කැමතිව නැත්නම් මට වැඩ කැමතිව මම මේ දරන ප්‍රයත්නයට උපකාරයක් වශයෙන් අපමාදේන සති අපමාදේන සතිචේතසෝ ආරක්කෝ කරණියෝ මම අප්‍රමාදීව සතිමත්ත මේ සිත ආරක්ෂා කරගත යුතුයි කියලා ඔන්න කියනවම කතාව. එහෙම කියලා ඊළඟට භික්ෂුන් වහන්සලාත් ඉන්නවා එතන. දැන් මේ බුදු වෙලා ඉවරලා කියන්නේ. ඊළඟට භික්ෂුන් වහන්සලාට කියනවා මහණෙනි ඔබලගේ හිතත් ওই විදිහමයි. ඔබලගේ හිතත් දැන් මේ ඒගොල්ලොත් මේ මහණලානේ ඉන්නේ. ඉතින් ආයේ මේ මහාන වෙලා ඉස්සරහට විඳින්න තියෙන කම්සපයක් ගැන ඉතින් විඳිනවා කියලා දෙයක් වෙන්න අමාරුයිනේ. කම්සප අතහැරලානේ ඇවිල්ලා තියෙන්නේ. ඉතින් එතකොට බුදුහාඳුරගෙන මේ මට වෙච්ච දෙයමයි ඕගලන්ටත් වෙන්නේ. මට බෝධි සම්භාර පුරන කාලෙදී වෙච්ච දෙයමයි ඕගලන්ටත් වෙන්නේ. ඕගලන්ගේ හිතත් මේ අතීතයේ අසුරු කරපු කාමයන් සම්බන්ධයෙන් වැඩිපුර දුවනවා. වර්තමානයේ අසුරු කරන යම් කාමයක් ලැබුණා නම් ඒක සම්බන්ධනුත් දුවනවා. හැබැයි අනාගතය සම්බන්ධයෙන් ප්‍රාර්ථනා වශයෙන් එහෙම වැඩි දුවන එකක් නැහැ. ඒ නිසා මං කරපු දෙයමයි ඕගලන්ටත් කරන්න තියෙන්නේ. මොකද්ද? අප්‍රමාදේන සතිචේතසෝ ආරක්කෝ කරණිය. අප්‍රමාදීව සතිමත්ව මේ සිත ආරක්ෂා කරගන්න. ඊට පස්සේ තමයි ඔන්න සලායතන නිරෝධය ගැන කියන්නේ. සලායතන නිරෝධය ගැන කියනවා සේ ආයතනේ වේදිතබ්බේ. යංච චක්කුංච නිරුජ්ජති රූප සංඥාච විරජ්ජති සේ ආයතනේ වේදිතබ්බේ යංච සෝතංච නිරුජ්ජති සද්ද සංඥාච විරජ්ජති සේ ආයතනේ වේදිතබ්බේ යංච ඝානංච නිරුජ්ජති ගන්ධ සංඥාච විරජ්ජති සේ ආයතනේ වේදිතබ්බේ. යංච ජීවහාච නිරුජ්ජති රස සංඥාච විරජ්ජති සේ ආයතනේ වේදිතබ්බේ. ඊළඟට යංච කායෝච නිරුජ්ජති පොට්ටබ්බ සංඥාච විරජ්ජති සේ ආයතනේ වේදිතබ්බේ. අන්තිම මේක තමයි තවත් ලස්සන යංච මනංච නිරුජ්ජති ධම්ම සංඥාච විරජ්ජති සේ ආයතනේ වේදිතබ්බේ. ඉතින් ඔන්න ඕක තමයි දෙන මේ මේ මේක. ඔතන තමයි සලආයතන නිරෝධය පෙන්වන්නේ. ඉතින් දැන් බලන්න මාරම ගැඹුරක් ඔය කතා කරන්නේ. නිකන් පොඩි තැනක් නෙමෙයි හොඳම ගැඹුරක් කතා කරන්නේ. ඒ නිසා ඉතින් මෙතෙන්දී ඇත්තම දැන් මේ දෙන පසුබිම බලබහම. දැන් බුදුරජාණන් වහන්සේ මේ කාමයන් ගැන කතා කරලා එයි මේම එකක් කතා කරේ. දැන් අපි සාමාන්‍යයෙන් හිතන්නේ දැන් රූප බලනවා. නැත්නම් අපිට රූප පේනවා. ඒතකොට ඇහැ කියන ආයතනයක්, රූප කියන ආයතනයක් සම්බන්ධයෙන් උන අපිට තේරෙනවා. ඒතකොට ඒක ආයතනයක්නේ අපි දන්න. ඒ කියන්නේ රූප කියන බාහිර ආයතනයයි ඇහැ කියන ආධ්‍යාත්මික ආයතනය තියෙන්නේ. ඊළඟට අපි හිතමු කනෙන් සද්ද අහනවා. ඒතර කන කියන ආධ්‍යාත්මික ආයතනයයි සද්ද කියන බාහිර ආයතනයයි තියෙන්නේ. ඊළඟට දිවෙන් රස බලනවා. ඒතර දිව කියන ආධ්‍යාත්මික ආයතනයයි රස කියන බාහිර ආයතනයයි තියෙන්නේ. ඊළඟට නාසයෙන් ගඳ සුවඳ බලනවා. නාසය කියන ආධ්‍යාත්මික ආයතනයයි ගඳ සුවඳ කියන බාහිර ආයතනයයි තියෙනවා. ඊළඟට කයයි ස්පර්ශය. අපි කයෙන් යම් යම් දේවල් විඳිනවා. ඒතර කය කියන ආධ්‍යාත්මික ආයතනය ස්පර්ශ කියන බාහිර ආයතනය තියෙනවා. ඒ වගේම හිතින් යම් යම් දේවල් හිතනවා. ඒතර හිත කියන නැත්නම් මනස කියන ආධ්‍යාත්මික ආයතනයි හිතට එන අරමුණු කියන ධම්ම කියන ආයතනයකුත් තියෙනවා. ඒතර මේ ආයතන විතරනේ අපි සාමාන්‍යයෙන් දන්නේ. ආධ්‍යාත්මික ආයතන හයක් අපි දන්නවා. බාහිර ආයතන අපි හයක් දන්නවා. ඔච්චර අපි දන්නේ. ඊට වඩා දෙයක් දන්නේ නැහැ නේ. හැබැයි දැන් මේ මෙතෙන්දී මේ සලායතන නිරෝධයෙන් මතු කරන්නේ දැන් නිවන කියන එක තව ආයතනයක් වශයෙන්. සේ ආයතනයේ වේදිතබ්බේ කියලා කියන්නේ ඔන්න ඔය ආයතනය. මහනි මෙන්න මේ ආයතනය දැනගන්න ඒ ආයතනට ගියාම ඇහැ නිරුද්ධ වෙලා යනවා. ඇහැ නිරුද්ධ වෙලා යනවා රූප සංඥාව කියලා යනවා. එතකොට තමයි මෙන්න මේ ආයතනය ඉස්සරහට එන්නේ. ඊළඟට සද්ද නෙමෙයි කන නිරුද්ධ වෙලා යනවා සද්ද මැකිලා යනවා. එතකොට ඔන්න මේ ආයතනය අලුත් ආයතනයක් මේක. මෙන්න මේ අලුත් ආයතනය ඉස්සරහට එනවා. ඊළඟට <clears throat> නාසය නිරුද්ධ වෙලා යනවා. දැන් මෙතනදී තවත් දෙයක් ඉතින් ඕනනම් මේක කියන්න කලින් කියත හැකි. <clears throat> දැන් ඇස නිරුද්ධ වෙලා යනවා කියන්නේ ඇස මේ පොට්ට වෙනවා කියන එක නෙමෙයි. දැන් අපි ඇහැ කියන එක තේරුම් ගන්න තියෙන්නේ ඇහි එයාට අදාළ කාර්ය සිද්ධ වෙනකොට. ඇහෙන් කරන්න බැලීමේ කාර්යයනේ. එයාට බෑනේ සද්ද අහන්න. එයාට බෑ රස බලන්න. එයාට බෑ ස්පර්ශයක් ලබන්න. ඇහැ කියන එක එතකොට මේ දැකීමේ කෘත්‍යය තමයි යා කරන්නේ. එතකොට දැකීමේ කෘත්‍ය කියන එක දැන් නැවතිනවා. දැකීමේ කෘත්‍යයක් යා කරන්නේ දැකීමේ කෘත්‍යය නැවතිලා ඒ වගේම මේ දැකීමට ලක් වෙන රූප සංඥා තියෙනවානේ. රූප සංඥා මෙගිලා යනවා. ඒක නිකන් ෆේඩ් වෙලා යනවා. ඒක නිකන් බ්ලර් වෙලා යනවා. ඒක නිකන් බොඳ වෙලා යනවා. නිකන් ඈතට යනවා. දැන් රේඛා පේන්නේ නැහැ. නිකන් මැකිලා ගිහිල්ලා. රූප රූප සංඥා මැකිලා ගිහිල්ලා. අන්න එතකොට මෙන්න අලුත් ආයතනයක් තමයි හටගන්න තියෙන්නේ. එහෙම නැත්තම් ඔන්න කන නිරුද්ධ වෙලා යනවා කියන දැන් මේ කණෙන් සද්ද අහන කෘත්‍ය කරන්නේ එයාට දැන් සද්ද මෙතන අදහස් වෙන්නේ සද්ද නැහැ කියලා. සද්ද තියෙනවා හැබැයි. සද්ද එළිය ඕන තරම් තියෙන්න පුළුවන්. හැබැයි මෙයාට දැන් ඒ ගැන ඉන්ට්‍රස්ට් එකක් නැහැ. මෙයාට දැන් ඒ ගැන වමනාවක් නැහැ. එයාගේ කන නිරුද්ධ වෙලා. කනේ ඇහිමේ කෘත්‍යය ගැන එයාට වැඩක් නැහැ. අර සාමාන්‍යයෙන් කියන්නේ මේ මොකද්ද මේ ඇස් ඇත්තේ නමුත් අන්ධෙක්සේ. කන් ඇත්තේ නමුත් බිහිරෙක්සේ. අන්න වගේ වැත්තත් කතා කරනවානේ. ඉතින් ඒ පැත්තෙන් තමයි මෙතන ගන්නත් තියෙන්නේ. දැන් මෙයාට සද්ද නැතුව නෙමෙයි සද්ද තියෙනවා. නමුත් ඒ සද්ද විශේෂයි දැන් මේ හිත යන්නේ නැහැ. හිත තියෙනවා යාගෙම ආයතනයක. එයා ඉන්නේ ආය ආයතනේ. ඊළඟට හිතන්න නාසය තියෙනවා ගඳ සුවඳ දැනෙනවා. නමුත් මේ වෙලාවේදී ගඳ සුවඳ ගැන මැකිලා ගිහිල්ලා. ගඳ සුවඳ ගැන ඉන්ට්‍රස්ට් එකක් නැහැ. ඉතින් නාසයෙන් එහෙමනම් ගඳ සුවඳ ගැනීමේ ක්‍රියාව කෙරෙන්නේ නැහැ. ඊළඟට අපි හිතමු දිව. එතකොට දිවේත් මොනවා හරි තිබ්බොත් එයාට ඉතින් වේදනාවන් දැනෙනවා වෙන්න පුළුවන්. නමුත් මේ වේදනාව එක්ක හඹාගෙන යාමක්, වේදනාවලට බැස ගැනීමක්, ඒ ගැන අභිවදනය කිරීමක් ඒ මොකක්වත් නැහැ. ඉතින් ඔන්න ඔයගේ තත්ත්වයක් කතා කරන්න. ඉතින් මේ කියන්නේ මහාම ගැඹුරු තත්ත්වයක්. ඉතින් මේක මේ අපිට හිතින් හිතලා ගන්න පුළුවන් තත්ත්වයක් නෙමෙයි. මේක වඩලා ගත යුතු තත්ත්වයක්. මේක මේක කියන්නේ විපස්සනාව කරහා නැවත නැවත කියන්නේ ෂණ මාත්‍ර වශයෙන් මේ බඳු තත්ත්වයක් ඇති කරගෙන ඊට පස්සේ ඒක වර්ධනය කරන්න ඕනේ. ඒක තමයි චූලසුඤ්ඤිත සූත්‍රයේදී එහෙම කියන්නේ. හිතන්න ඔය අනිමිත්ත ස්වභාවයක් වගේ දෙයක් ඇති කරගත්තා නම් ඒක පාදක කරගන්න පුළුවන් මේ තත්ත්වයට එන්න. දැන් එතෙන්දී නිමිති ගන්න නැහැ කියන්නේ ඊට විරංජනේ වෙලා ගිහිල්ලානේ. ඒ නිමිති නොගන්නා සබ් තත්ත්වයකට ඔන්න හිතපත් වෙලා. ඇහැට රූප පෙනුනට නිමිති ගන්නෑ. කනට ශබ්ද ඇහුනට නිමිති ගන්නෑ. ඊළඟට දිවට රස දැනුනට නිමිති ගන්නෑ. ඊළඟට අපිටම කයට ස්පර්ශ දැනුනට නිමිති ගන්නෑ. ඔන්න ඔයගේ තත්ත්වයක් ඉතින් හරිම ගැඹුරු තත්ත්වයක් ඔය කතා කරන්නේ. මේවා මේ අරමුණු නැතුව නෙමෙයි. අරමුණු කෙරෙහි නිකන් දැන් උදාසීනත්වයක්. අරමුණු ගැන ඉන්ට්‍රස්ට් එකක් නැහැ දැන් එයාට. ඉතින් ඔන්න ඔයගේ තත්ත්වයක් මේ කතා කරන්නේ. ඉතින් එතකොට තමයි මේ අලුත් ආයතනේ පැන නගින්නේ. ඒ අලුත් ආයතනේ පැන නගින්නත් මේ මේ කියන්නේ හේතු ටික සම්පාදනය වෙන්න ඕනේ. ප්‍රතිපදාවක් ගමන් කරන්න ඕනේ. එහෙම නැතුව මේ S2 පියාගත්තා කියලා මේ ආයතනේ මතුවෙන්නේ නැහැ. දැන් අපිට එහෙම හිතන්න පුළුවන්. ඇහැ නිරුද්ධ වුණා. එතකොට S2 පියාගත්තාමත් ඇහි මේ බැලීමේ කෘත්‍ය දැකීමේ කෘත්‍ය සිද්ධ වෙන්නේ නැහනේ. ඉතින් S2 පියාගෙන බලන්න පුළුවන් එහෙනම් මේ ආයතනේ මත වෙනවද කියලා. එහෙම මත වෙන්නේ නැහැ ඉතින්. <laughs> කන් දෙකට ඇබයක් ගහගෙන බලන්න පුළුවන් මේක මත එහෙම මත වෙන්නේ නැහැ ඉතින්. එතකොට මේක මතු කරගන්න නම් ඉතින් අපි මුලදි මුලදි හැබැයි එහෙම තමයි යන්නේ. භාවනා කරද්දී පුළුවන් තරම් S2 පියාගෙන කන් ශබ්ද අඩු තැනකට ගිහිල්ලා පුළුවන් තරම් මේ ආයතනයට සරලන කිට්ට වෙන මූඩ් එකකින් තමයි පටන් ගන්න. එහෙම ගිහිල්ලා තමයි මේකේ අහිත අල්ලපු උපාදාන ටික අයින් කර කර හරමේ ඉතින් ප්‍රතිපදාවක් තමයි පෙන්වන්නේ. ඉතින් එහෙම ගිහිල්ලා මේකේ ඔය තදංග නිබ්බුතියක් ක්ෂණ මාත්‍ර වශයෙන් එතන එතන ඇති වෙන නිවීමක් ප්‍රත්‍යක්ෂ කරගෙන තමයි පොඩ පොඩ ඒක මේ වර්ධනය කර කර වර්ධනය කර කර වර්ධනය කර කර යන මාර්ගය තමයි තියෙන්නේ. ඒක ප්‍රොසෙස් එක වෙන්නේ මම දැන් දකින්න රූපේ නමුත් තෙරපි කරන කතාවලිය එතනින් නතර වෙනවා. දෙපෙරෙටම ධනසෝන ඉන්නේ දැනෙනවා නමුත් අර process එක එතන නතර. ඒක ඉන්නේ හාට කතන්දර ගෙතීමක් ප්‍රපංච කිරීමක් මඤ්ඤණා කිරීමක් ඒ ඒ දැකපු දේ එක්ක හිත මිශ්‍ර වීමක් මොකක්වත් නැහැ. එයා විඥානේ විරුද්ධ වීමක්ම නෙවෙයි. විඥානේ නොපිහිටීමක් කියන්න පුළුවන්. දැනුවත් බවක් තියෙනවා. හැබැයි විඥානේ ගිහිල්ලා දැන් අපි දැන් මෙහෙම හිතන්නකෝ. රූපේ ලස්සන නම් රූපය රූපය ආශ්‍රය කරන්න යනවා දැන් විඥානේ. රූප නිශ්චිතං විඥානං හෝති දැන්. ඊට පස්සේ. ඒ කියන්නේ දැන් රූපේ ලස්සනයි. මෙතන දැන් හිතන්න මුලින් මම S2 පියාගෙන හිටියේ. එහෙම දෙමුකෝ. එතකොට එතකොට විඥානේ තිබුණේ මගේ කය ආශ්‍රිතව. ටග්ගාල S2 ඇරියා දැක්කේ බොහොම ලස්සන දෙයක් කෙනෙක් මක් හරි. දැකපු ගමන් ඩක් ගාලා ඔන්න හිත පැන්න එතෙන්ට. දැන් එතන ආශ්‍රය කරගෙන තමයි විඥානේ තියෙන්නේ. චක්කු විඥානේ කියලා දැන් අපි කියමුකෝ. දැන් මේ කියන தත්ත්වෙදී එහෙම එකක් වෙන්න බෑ. කලින් නාදෙන්නේ. ඒ ඔය එතෙන්ට යන්න කලින් මේ චක්කු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ, ගහන විඤ්ඤාණ, ජීවහා විඤ්ඤාණ, කාය විඤ්ඤාණ, මනෝ විඤ්ඤාණ ඒකක්වත් වෙන්න බෑ මෙතෙන්දී. එතකොට එහෙනම් මේකට සාමාන්‍යයෙන් දහමේ විස්තර කරන්නේ අපපතිච්චිත විඤ්ඤාණ කියලා. කොහෙවත් පිහිටි නැති විඤ්ඤාණයක්. රූපයක් මත පිහිටලත් නැහැ, සද්දයක් මත පිහිටලත් නැහැ, ගඳක් සුවඳක් මත පිහිටලත් නැහැ. රසයක් මත පිහිල්ලත් නැහැ ස්පර්ශයක් මත පිහිල්ලත් නැහැ හිතේ ආව ආරම්භණයක් මත පිහිල්ලත් නැහැ ඉතින් හරිම ඉන්ට්‍රස්ටිං හරිම මේ මේ රසවත් බැලුවාම ඉතින් අමුතුම වැඩක් නෙමෙයි බැලුවා. <laughs> ඒකටින් හරි කුතුහලයක් ඇති කරගන්න පුළුවන් කෙනෙකුට. ඉතින් බුදුහාඳුරුන් එතන එතෙන්දී අර මහත්තයා කිව්වා වගේ අර <clears throat> මේ කාමගුණ සූත්‍රයේදී දැන් මේ භික්ෂුන් වහන්සේලාව ඇදලා දාන්නේ මේ වගේ අමුතුම දැනකට. දැන් මේ මහණෙනි මේ මගේ හිතත් මේ විදිහටයි කටයුතු කරේ. අතීතයේ අසුරු කරපු දේවල් වලට සෑහෙන්න ගියා. වර්තමාන සම්බන්ධයෙන් කාමයන් ඔස්සෙත් ගියා. අනාගතය ගැන නම් එච්චර ගියේ නැහැ. මම ඒ හින්දා මෙන්න මේ ආයතනයට දාලා මාව බේරගත්තා කියලා තමයි හිතන්න වෙන්නේ. නේද? දැන් ඒකම දැන් මේ දැන් ඒක කියන්නේ අර අපමාදේන සතිචේතසෝ ආරක්ෂෝ කරණීයෝ. අප්‍රමාදීව සතිමත්ව සිත ආරක්ෂා කරගත්තා. ඕගොල්ලොත් ඒකම කරන්න කියලා කියනවා. ඊට පස්සේ තමයි මේ මේ කතාව කියන්නේ. ආයතන ටික හඳුන්වලා දෙන්නේ. එතකොට ඉතින් බැලුවාම මේ බුදුරජාණන් වහන්සේ මේ මතු කරලා තියෙන උපක්‍රමය මේ සෑහෙන ගැඹුරු උපක්‍රමයක්. මේක විපස්සනා කරදී විපස්සනාවක්. මුලින් යම් නිවනක් නිවනක් කියනට වඩා ඉතින් හිතේ තදංග නිබ්බුතියක් ඒ ෂණමාත් වශයෙන් ඇති කරත් නිවීමක් සාක්ෂාත් කරගෙන ඒක පාවිච්චි කරනවා. ඒක පාවිච්චි කරන්න පාවිච්චි කරන්න අන්න තව තව රාගේ ෂේ වේවි තව තව ද්වේෂේ ෂේ වේවි මොහේ ෂේ වේවි. ඉතින් පස්සේ ඉතින් ඒක Tamanට උරුම දෙයක් බවට නැත්තම් Tamanට අයත් දෙයක් බවට නැත්තම් ඇඟේ තියෙන දෙයක් බවට තමන්ගේ බුද්ධියට සින්න වෙච්ච දෙයක් බවට පත් වේවි. එතෙක් ඉතින් අපිට තාම මේක සින්න වෙලා නැහැ. තාම තියෙන නිකන් යනේන ගතියක්. තාම ෂණමාත්‍ර ගතියක් තියෙන. සරලව ඉතින් තප්පරයක් දෙයක් මේකේ තියෙනවා වෙන්න පුළුවන්. නමුත් උරුම වෙලා නැහැ අපිට. ආයෙත් ඉතින් කෙලස් වලට යට වෙනවා. ආයෙ ගිහිලා උපාදාන කරනවා. නමුත් ඉතින් මේක වර්ධනය කරන්න වර්ධනය කරන්න පුහුණු වෙන්න පුහුණු වෙන්න අන්න මේ බුදුහඳුරු මේ කියනවා වගේ ඒ ආයතනෙට නැවත නැවත හිත නංවන්න නංවන්න අන්න සෑහෙන ගැඹුරකට යනවා. ඉතින් ඕක ওই විදිහෙම තව එක එක තැන්වලදී එක එක විදිහට කියනවා. දැන් ඔය මේ පාරංගම සූත්‍රය කියලා එකක් තියෙනවා. මේ ඒකෙන්නේ සංයුත්ත නිකාය. සංයුත්ත නිකාය පාරංගම සූත්‍රය කියලා. ඒකෙදි එහෙමත් කියනවා මේ දැන් ඔය භික්ෂුන් වහන්සේලාට කියන්නේ දැන් ඒගොල්ලන්ට මේ අකුසල කර්මයන් කරන්න එපායි කුසල කර්ම කරන්නය. එහෙම කියලා මේ ඕකා අනෝකං ආගම්ම විවේකයේ යත් දුරමං. දැන් මේ ගෙවල් දොරවල් අත්හැරලා දාලා මේ නයිෂ්ක්‍රම්මයකට එහෙම නැත්නම් මොකක්ද ඒකට කියන්නේ මහානකමකට ආපු කෙනා ඒ හිත అలවන්න අමාරු අන්නේ විවේකයේ හිත అలවන්න කියනවා. විවේකයේ යත්ත දූ රමං. කියන්නේ රමණේ කරන්න අමාරුනේ මේ විවේකේ. හිත යන්නෙම කාමයන්ටනේ. ඉතින් හිත කාමයන්ට යන එක ලේසි. ඒක තමයි රැල්ල. මේ රැල්ලට ගහගෙන යන්න නැතුව ආයෙ එන්න මේ විවේකෙට. ආයෙ එන්න මේ විවේකෙට. ගැඹුරු අර්ථයෙන් ගත්තහම මෙන්න මේ කතා කරන විවේකයේ තමයි මේ. يعني මේ විවේකයට දැන් නැවත නැවත හිත ගන්න. ඊළඟ එතන ඊළඟ ලස්සන වචනයක් කරනවා తත්‍රාභිරතින් මිච්ඡෙය්‍ය. හිත්වා කාමේ අකිංචනෝ. මේ සියලු කාමයන් අතහැරලා මෙන්න මේ මේ තියෙන විවේකයට රතියක් ඇති කරගන්න. විවේකයට ඇල්මක් ඇති කරගන්න. తත්‍ර අභිරතින් ඉච්ඡෙය. මෙන්න මේ තියෙන මේ විවේක සම්පත්තිය ගැන අභිරතියක්. ඒ ගැනයි දැන් ඔයාගේ හිතේ ඇල්මක් තියෙනවනේ. මේ අතහැලා දාපු කාමයන් ගැන නෙමෙයි. ඒවා රසවත්, ඒවා ඔක්කොම හිත පිනා යනවා, දිව පිනා යනවා, කය පිනා යනවා. හැබැයි ඒවා ගැන නෙමෙයි. මේ මොකක්වත් නැති මේ විවේකේ ගැන. හැබැයි මේකට හිත ඇලෙන්නේ <laughs> ඒක විවේකයේ අත දුරමං. හිත රමණේ කරන්නේ නැහැ මේ විවේකේ. හිතට පුරුදු වෙලා නැහැ මේකේ ඉඳලා. ඉතින් මේකේ try කරන්න. මේකෙදි ආයෙ ගායෙ ගන්න දැන්. මාර ලස්සනට විස්තර කරන්නේ. ඉතින් ඔය ඇහෙනකොට ඉතින් ඇත්තටම බුදුහාඳුන කොයි තරම්නම් මේවා ප්‍රායෝගිකව කරපල්ලා කියලාද කියලා තියෙන්නේ. මේක ඉබේ වෙන්නේ නැහැ. හිත මේකට කැමති නැහැ. හිත හුරු වෙලා තියෙන රූපෙට යන්න, හිත හුරු වෙලා තියෙන සද්දට යන්න, ගඳට, රසට, පහසට යන්න, හිතේ නැතිතුලි වලට යන්න, හිත කැමති නැහැ නිකන් ඉන්න. මේ විවේකේ ඉන්න. හැබැයි හුරු කරන්න තියෙන එක තමයි. <laughs> මට කටුන් සෝනාසේ මේ දේශනාව පැහැදිලි කිරීමේදී මේ ගැටලුව තමයි භාගතුන් වහන්සේගෙන් මේ දිවිවාහන ප්‍රශ්නට සමරේ විදිහට ලබා දෙන පිළිතුර දුකින් දෙන්නේ කුමක් නොලබුණාද සතුටින් ඉන්නේ කුමක් ලැබුණා ගැන මේ ප්‍රශ්න වල භාගතුන් වහන්සේ ලබා දෙන පිළිතුර මට නම් ඇදිනෝනේ ඒ ලබා දෙන පිළිතුර යම්සේ ප්‍රේක්ෂාවට වඩා නිතිදා විරලක ඇත්ත ඇත්ත කියන දැකීම අපි දුකපත් වෙන්න හේතුුනේ ඉතල මේ <clears throat> පටවි අපෘතේ දේවල් ඒගොල්ලෝ සතරක තියෙන මේ ඉන්නේ වගේ දෙයක් ගැන පැහැදිලි කරලා තියෙනවා. ඒකකොට මට හිතෙනවා සමහර විට ඒක හරියට සෝපාක සුවිත දීපු ඒ පැහැදිලි දේශනාව තවත් කෙනෙකුට නොදැන දුන්නාසේ අර මට තේරුනේ විදිහට ඒ වගේ දෙයක් තමයි ඉතිරි මට නිබ්බිදා විරාගය කියන රැක්කක් සැකෙන්නේ කියන ඒ වගේ පිළිතුර දුන්නා. ඔව්. නිබ්බිදා විනාශෙත් ඔව්. නෑ නිබ්බිදා විරාග කියන එක ඉතින් අපේ යන පාරේ තියෙන තව මංසන්දිනේ. ඒ කියන්නේ නිබ්බිදාව කියන එක එන්න එක නෙමෙයි. නිබ්බිදාව කියන එක නිවන වශයෙන් සලකන්න බෑ. දැන් බුදුරජාණන් වහන්සේ ඉන්නේ තාම මේ කලකිරිච්ච ගතියක නෙමෙයිනේ. දැන් ඇත්ත ඇත්තටම දැක්කහම කෙනෙක්ගේ හිතේ කලකිරීමක් ඇති වෙනවා. අවබෝධයෙන් සහ ඇතිවෙච්ච කලකිරීමක්. තාම ඉතින් දැන් කෙනෙක් ඉන්නේ තාම මේ කලකිරීම මට්ටමේ නම් නිබ්බිදා මට්ටමේ නම් තාම අත හැරුණ මට්ටමට ගිහිල්ලා නැහැ. තාමින්න්‍යයා කලකිරුච්ච මට්ටමේ. ඊළඟට තව ඊළඟ ස්ටෙප් එක වශයෙන් තමයි ඊළඟ පියවර වශයෙන් තමයි පෙන්වන්නේ නිබ්බිදාව පහළ වුණා නම් අතහරිනවා කියන එක. ඊළඟට තමයි ඔන්න අතහරිනවා කියන එක මේකට යන්නේ. ඉතින් අතහැරනවා කියන එක වෙනම ඥානයක් වශයෙන් පෙන්වනවා. මේ ඉතින් ඒ ඒ ඒ බඳු ඥානයක් ඒ බඳු සංස්කාරයන් සංස්කරණය නොකර සිටීමක් ප්‍රතික්‍රියා දක්වන්නේ නැතුව සිටීමක් උපේක්ෂාවෙන් සිටීමක් කියන එක ඊට වඩා ගැඹුරුයි. නිබ්බිදාට වඩා ගැඹුරුයි. ඒතකොට මේකයි මේ මෙතනදී උපේක්ෂාවක් කියලා කටුකෙන් සාන්නාසේ කියන එක සාධාරණයි. මොකද ඒ කියන්නේ උපේක්ෂාව මේ සාමාන්‍යයෙන් කතා කරන අපි විපස්සනා ඥාන පෙළ ගස්සනවානේ සාමාන්‍යයෙන්. එහෙම පසු කාලින එහෙම කළා තිනවා. මුලින් අපිටම ඔන්න උද්‍යප්පේ ඥානෙ පෙන්නවා. ඊට පස්සේ හිතන්න නිබ්බිදා ඥානයක් පෙන්නවා. ඊළඟට තව මොනවද ඉන්නේ? අන්තිමට තමයි සංකාරුපේක්ෂාවක් පෙන්වන්නේ. දැන් මේ ඊට කලින්නේ නිබ්බිදා අහුවෙන්නේ. ඊළඟ බහ්‍ය ඥාන වගේ ඉතින් තව තව දේවල් පේනලා අන්තිමට තමයි සංඛාරූපෙක්කවත් දාන්නේ. ඉතින් ඒ කියන්නේ ඒක ඇවිල්ලා සෑහෙන ගැඹුරක්. ඒක මේ පොඩි පොඩි පහේ මට්ටමක් නෙමෙයි. එහෙනම් උපේක්ෂාව ඒ අපි කතා කරන්නේ ප්‍රඥාව මත පදනම් වෙච්ච උපේක්ෂාව කියන එක සෑහෙන ගැඹිර කාරණයක්. එහෙම නැතුව මේ එතන අඥාන උපේක්ෂාවක් නෙමෙයි. කෙනෙක් පුජ්‍යලයක ඉන්නවා ඒ එයාත් එක්ක මම ෂේප් එකේ ඉන්නවා කියන එක නැත්තම් එයාත් එක්ක මට ගැටීමක් ඇලීමක් නැතුව ඉන්න පුළුවන් කියන එක මට්ටම නෙමෙයි මේ කතා කරන්නේ. මෙතන මේ කතාවනේ ඊට වඩා ගැඹුරක්. එතන තියෙන සංස්කාරයන් කෙරෙහි උපේක්ෂා වීමක්. එතන අවිද්‍යාව මත පදනම් වෙච්ච උපේක්ෂාවක් නෙවෙයි විද්‍යාව මත පදනම් වෙච්ච උපේක්ෂාවක්. ඒකත් තියෙන ගැඹුරක් තියෙන්නේ. ඒ නිසා අපිට බුදුහාඳුරෝ දැන් මේ බුදු වෙලා ඉන්නේ නිබ්බිදාවකේ කියලා කියන්න අමාරුයි. ඔව් ඔව්. ඒක නිවන ගැන ওই ඩිෆිනේෂන් එක නිවන මේ වගේ එකක් නෙමෙයි කියලා කිව්වට මේ ලෝකේ ඉඳන් ඕක කියන්නේ කියනවා ඇත්තටම ලෝකේ කියන්නේ කිසිම ඩිෆිනේෂන් එකක් නැති එකක්. හ්ම්. ඒක මඩ ගොඩේ ඉඳපු කම ටිකක් වගේ දැන්. ඩික්ෂනරිය ගත්තා. ඔව්. ඩික්ෂනරියේ එක වචනයක් කියුවා මේක විස්තර කරලා තියෙන තව වචන දෙකක්. එයින් එකකට ගියාම ඒක විස්තර කරලා දාවාදින. කොහොම පිටිපස්සට පිටිපස්සට ගියාම අර මුලින් සර්ච් කරපු වචනෙම විස්තර පාවිච්චි කරලා තියෙනවා තව වචනයක් විස්තර කරලා. මේ ලෝකය කියන්නේ toy වගේ එකක් නේ. හදාගත්තු බොරු ගොඩක් උඩ එකතු කරලා තව අලුතෙන් බොරුවක්. එහෙම එහෙම එහෙකින් අපිට නිවන ගැන කියන එක විස්තර කරන්න බෑ ලෝකෙ ඉන්න. ඒක තමයි ඇත්තටම ඒක තමයි කතකින් බැලුවහම බුදුරජාණන් වහන්සේගේ තියෙන දක්ෂතාවය මේ අර කටුකුරුන් සන්නසේ කියන්න වගේ දැන් මේ කාමයන් සම්තාරපණය කිරීම පිණිස හදාගත්ත භාෂාව මේ නිකලෙස් නිකලෙස් දෙයක් විස්තර කිරීම සඳහා පාවිච්චි කරන්න උත්සාහ කරනවා. ඒ ලාවට කියන්න පුළුවන් මෙහි වගේ දෙයක් මෙහෙමයි කියලා. අර කමඩහන් සුද්ධ කරනකොට කියන්නේ හුස්ම දැනෙන්නේ මෙහෙම මොකක් හරි බයිසිකල් පදිනවා වගේ එකක්. ඒක මොකන්ද කියලා හවා මේක විස්තර කරන ගමේ. ඒකත් තමයි ඒක. එහෙම ගියාට අතන එක්සයිඩ් යන ප්‍රෙස්ටර් ක්‍රියා කියලා වාස්තව ලෝකේ නෑ. ඉතින් ඒක අපිට අපිට අපිට දැනට අපි මේ මේ අත්දැකලා තියෙන යම් සංඥා මට්ටමක් කරහානේ ඔක විස්තර කරන්න වෙන්නේ. අපි අත්දැකපු දෙයක් නැතුව අත්දැක අත්දැකපු නැති සංඥා මට්ටමේ යෝග විස්තර කරන්න බෑනේ. මෙතෙක් අපේ ජීවිතයේ අත්දැකපු අත්දැකීම් හරහා ඒ හරහා ඇති කරගත්ත සංඥා නිමිති හරහා තමයි දැන් මේ ලබන අත්දැකීම විස්තර කරන්නේ. එතකොට මේ ලබන අත්දැකීම අලුත්ම අත්දැකීමක් වෙන්න පුළුවන්. ඉතින් ඒක විස්තර කරන්න වෙන්නේ මේ පරණ පරණ භාෂාවක් පාවිච්චි කළා. පරණ කාරණා ටිකක් පාවිච්චි කළා. එතකොට ඉතින් මේක හරියට ඩිෆයින් වෙන්නේ නැහැ. මේක හරියට විස්තර කරන්න බෑ ඉතින්. විභජ්‍යවාදීන් දුදා මේක නැවත විග්‍රහ කර කර කර නෑ ඒක නෙමෙයි එතෙන්ට ගන්න වෙනවා. විභජ්‍යවාදීන් මක්ක ඔය අභිධර්ම පැත්තට මරවීමක් මේක බල බල සම්බන්ධතාවය බෙද බෙදා යන ගතියක් නෙමෙයි තියෙනවා. මෙතෙන්දි කියන්නේ ඊට වඩා මේ මේ දැන් මේ මහත්ය මත කරන්නේ දැන් භාෂාව පාවිච්චි කරන්න වෙනනේ අපිට දැන් බුදුහාඳුරන්ට මේ මේ පණිඩි දෙන්න නමුත් මේ භාෂාවේ පරමාර්ථය වෙලා තියෙන්නේ මිනිස්සු මේ භාෂාව හදාගෙන තියෙන්නේ නිවනක් විස්තර කරන්න නෙමෙයිනේ. ඒක මේ මම ඉන්නවා, ඔයත් ඉන්නවා, අපි දෙන්නා ඔන්න හතුටින් ඉමු, අපි කමු, බොමු. ඉතින් මේ ඔක්කොම ආත්ම දෘෂ්ටිය මත බදනම් වෙච්ච භාෂාවක්නේ. මේ නාම පද තියෙනවා, ක්‍රියාපද තියෙනවා, නිපාත පද තියෙනවා. මේ ඔක්කොම හදලා තියෙන්නේ නිත්‍ය සංඥා මත. භාෂාවම තනිකර නිත්‍ය සංඥා මත පදනම් වෙච්ච දෙයක් නේද? ඉතින් එහෙම එකක් කොහොමද මේ නිවනක් විස්තර කරන්න පාවිච්චි කරන්නේ? හරි අමාරුයි ඉතින්. ඒක බුදු කෙනෙක්ම එන්න ඕනේ ඉතින් කදින් බැලුවහම මන් දන්නේ නැහැ ඒ ඒ අමාරුවද කියලා ඔය පසේ බුදුරජාණන් වහන්සේලාට තියෙන්නේ. මොකද දැන් පසේ බුදුරජාණන් වහන්සේ කෙනෙක් බුදු වුණත් උන්වහන්සේට විස්තර කරන්න බැහැ කියනවනේ. හම සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් මේ නිවන විස්තර කරන කොහොම හරි මේ මේ තියෙන මේ තියෙන ලට්ට ලොට්ට ටික පාවිච්චි කළා. නේද? කළා කොහොම හරි මේ පණිඩෙත් දෙනවා. අනිත් අයත් ඒක කොහොම හරි තේරුම් අරගෙන ඒ පාරේ ගිහිලා නිවන ඒ අයත් සාක්ෂාත් කරනවා. ඉතින් ඒකයි එකතෙන් බලව සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ තියෙන සුවිශේෂත්වය. නැතු උන්වහන්සේ වෙනම භාෂාවක් ඉන්ට්‍රොඩියුස් කළා. භාෂාවක් හඳුන්ලා දෙන්නේ නැහැනේ ලෝකෝත්තර භාෂාවක් තියෙනවා කියලා නේද? මේ තියෙන ලෞකික භාෂාවකින්ම තමයි මේ ලෝකෝත්තර தත්ත්වය පැහැදිලි කරන්න උත්සාහත් වෙන්නේ. හරිම ආශ්චර්යවත් ඉතින් අතකින්. ඉතින් හැබැයි ඉතින් තේරුම් ගන්න තියෙන මේ භාෂාවෙන් අර අපේ ගුත්තිල මහත්තයා කියනවා වගේ හැබැයි ਸਰව සම්පූර්ණයෙන් විස්තර කරන්න බැරි වේවි. මොකද මේක ඇවිල්ලා මේ වෙන අර්ථයක් සඳහා පාවිච්චි කරපු ගොඩනගාගත්තු දෙයක්. ඉතින් මේ වෙනාර්ථය සඳහා ගොඩනගාගත්ත දෙයකින් ඉතින් මේක සම්පූර්ණයෙන් විස්තර කරගන්න අමාරු වේවි. එහෙනම් මේකෙන් යන්න පුළුවන් යම් සීමාවක් තියෙනවා. භාෂාවෙන් යන්න පුළුවන් යම් සීමාවක් අපිට හම්බ වේවි. ඒ මට්ටමින් එහාට ඉතින් මේ தත්ත්වය අත්දැකීම විස්තර කරගන්න බෑ. ඒතකොට ඉතින් ඔය මොකද්ද ඔය කමඨහන් වාර්තාවල එහෙම හුඟක් වෙලාවට මිනිස්සු කියනවා. මෙහෙම එකක් දැම්ම ස්වාමීන් වහන්සේ මේක නිකන් මෙන්න මේ වගේ මට ඊට වඩා මේක වචනෙට නම් ගන්න බෑ. වචන නැහැ. එයාගේ vocabulary එකේ නෑ වෙන වචන. එහෙම නැත්නම් එයා මෙතෙක් ආපු අත්දැකීම් වලින් සංඥා එකතු කරගත්ත සංඥා ටිකක් නේ තියෙන්නේ. ඒ සංඥා ගොඩෙන් මේක මේ විස්තර කරන්න බෑ යාට. ඉතින් කියනවා මේ භාෂාවෙන් විස්තර කරන්න බෑ කියලා. ඒකට තියෙන ලොකු සාමනසක් මේ මේ මොහොත වර්තමානයේ විස්තර කරන භාෂාවක් නෑ. ඔව්. ඒක කියනවා අනිත් එක නේද? ඔව්. දැන් අනිත් එක මේ මොහොත මොහොත කිව්වහම දැන් නිකන් නැවතිච්ච මොහොතක් වගේනේ. <laughs> එහෙම එකක් නෑනේ. එහෙ යන්නේ නැහැ මේ මොහොත කියනකොට එකක් ගිහිලි ඉවරයි. අනිත් එක දැන් මේ මොහොත කියලා ගහන නාම පදයක්. නාම පදයක් නෙවෙයිනේ ඉතින් මේක. එතනත් ඉතින් බැලුවාම නිවැරදි නැහැ. නමුත් ඉතින් අපිට කියන්න වෙන්නේ ආ මේ මේ මොහොත කියලා කියන්නේ. නේද? මුගල නිවන දැකලා මේ මොහොත දැකලා කියාගන්න. ඉතින් දැන් යන්නේ අපිට නිකන් ඔක්කොම ටික අනිත් ඒවා නවත්තලා අර නිකන් මොකද පාෂාණී භූත කළා මේ මොහොත ඔන්න දැන් ඔයා ඉන්න මම ඔන්න දැන් බලන්න යන්නේ. එහෙම එකක් කරන්න බෑ ඉතින් මේක මෙහෙම කරනකොට ගිහිලා ඉවරයි ඉතින් නේද? ඉතින් වගේ මේ හැබැයි ඉතින් ඒ එතන එතන මතුවෙන ටික බල බලා දැක දැක එතනින් නිවන් දැක දැක තමයි යන්න තියෙන්නේ. හොඳයි ඉතින් අපි සෑහෙන යමක් ඉතින් මේ කටුකුරුන් සානාසේටත් පින් සිද්ධ වෙන උන්වහන්සේ ඉතින් මේවා සෑහෙන කරුණු කාරණා මතක් කරලා මතු කරලා පෙන්නලා තිනවා. ඉතින් ඒ වගේමයි උන්වහන්සේට ආරාධනා කරපු ඒ අතිපූජනීය මාතර ශ්‍රී ඥානාරාම ස්වාමීන් වහන්සේත් ඉතින් මේ ස්වාමීන් වහන්සේ හරහා තමන් වහන්සේලා දෙන දීච්ච පණිවිඩයක් දීලා තිනවා. ඉතින් අපි මේ ස්වාමීන් වහන්සේලා දෙනමටත් මේ ධර්ම සාකච්ඡාවට පෙනී නොපෙනී උදව් කරපු සහභාගී වෙච්ච සියලු දෙනාටමත් අපි පින් දෙමින් අද සාකච්ඡාව සමාප්ත කරමු. ettavataachadi gata sajjayana කරමු. ettavataach amhehi sambataṃ punya sampadaṃ